නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ යේයි කේචි භික්ඛවේ සමනාවා බ්‍රාහ්මනාවා එවං රූපං අභිඤ්ඤාය රූප සමුදයං අභිඥාය රූප නිරෝධං අභිඥාය රූප නිරෝධ ගාමිනී පටිපදං අභිඥාය රූපස්ස නිබ්බිදා විරාගා නිරෝධාය පටිපන්නා තේ සුපටිපන්නාති තී ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි භාවනා වැඩමුළුවක <coughs> මාසික වැඩපිළිවෙල ගෙදී ගත කරන අවස්ථාවක් අද අපේ 11 වෙනි දවසේ ධර්මදේශනා වශයෙන් බලනකොට දේශනාවලියෙන් නම් වෙනි දේශනාවයි අද අපිට ඉඳලා තියෙන්නේ. ඉතින් මේ <coughs> ධර්මදේශනාවලිය සඳහාම එහෙම නැත්නම් කියනවා දේශනා මාලාව සඳහාම අපි ඉස්සරහින් සරුවචනාංශයේ විසින් දේශනා කරන ලද වටිනා සරුවචනාංශයේ දේශනා කරන ත්‍රිපිටකයේ සඳහන් වටිනා සූත්‍රයක් ඉදිරියෙන් තියාගත්තා. ඒක විශේෂයෙන්ම ඇත්තට මේ භාවනා කරන පිරිසකට තමයි ගොඩක් ගැලපෙන්නේ මම හිතනවා ඒසේ නමුත් බණහන අනිකුත් දායක පිරිසටත් යම් ප්‍රාණික ධර්ම රසයක් ධර්ම ශ්‍රවණමේ කුසාගත කරන්න පුළුවන් වෙයි කියලා. ඒ සූත්‍රයේදී ඇත්තටම සාකච්ඡාව සිද්ධ වෙන්නේ ආනන්ද මහ ස්වාමින් වහන්සේ ආජීවක ශ්‍රාවකෙක් ඒ කියන්නේ නිකණ්ඨනාත පුත්ත ගේ ගිහි රූපති උපාසක මහත්තයෙක් එක්ක. ඉතින් ඒ කාලෙත් මේ වගේම විවිධ ශාස්ත්‍රුන් වහන්සේලාට විවිධ භාවනා ක්‍රම තිබුණා විවිධ ආධ්‍යාත්මික අදහස් ඇති ඇත්තෝ හිටියා. ඉතින් එක්කෙනෙක්වත් දන්නේ නැහැ කොයි එකද හරි එක කියලා. ඉතින් ඒ නිසා හරියට හොය හොය අවදින වෙලාවක ආජීවක ශ්‍රාවකය කියලා කියන්නේ ඒ නීති වස්ත්‍ර නිගණ්ඨ පිරිසට බොහොම ගෞරවයෙන් සලකන ගිහි උපාසක මහත්තයෙක් ආනන්ද ස්වාමීන් දැකලා අහනවා ස්වාමීන් වහන්සේ මේ බණ තියනවල හැමතැනම කොයි බණද හරියට දේශනා වෙලා තියෙන්නේ කියලා. සක්කාත ධර්මය කියන්නේ මොකක්ද කියලා. ඉතින් ඒක ආනන්ද ස්වාමීන් වහන්සේ ඒ උපාසක මහත්තයා මේ බුද්ධ ආගමේ තමයි හරියක තියෙන්නේ. ඕකත් ආරින්න මෙහෙටෙන්ද කියලා කියන්නේ. ආනන්ද ස්වාමීන් ඒ විනුවට බොහොම මූල ධර්ම පැත්තෙන් හොඳයි මම උපාසක මහත්තයාගෙන් ප්‍රශ්නයක් අහනවා. උපාසක මහත්තයා කැමති විදිහට උත්තර දෙන්නයි කියලා. යම් කිසි කෙනෙක් මේ ආශාව රාගය දුරු කරන්න බණ කියනවා නම් එහෙම නැත්නම් තරහව ද්වේෂය දුරු කරන්න බණ කියනවා නම් මෝහේ නැත්නම් මෝඩකම දුරු කරන්න බණ කියනවා නම් ඒ බණ නියම වශයෙන් දේශනා කරන බණක්ද නැත්නම් ඒ වගේ දෙයකට මොකද හිතෙන්නේ කියලා. එතකොට මේ ආජීව ශ්‍රාවකතුමා කියනවා ස්වාමීන් වහන්සේ යම් ධර්මයක් රාගය දුරු කිරීමට, දෝෂය දුරු කිරීමට, මෝහය දුරු කිරීමට දේශිත නම් ඒකනම් මනාකොට දේශනා කරන ධර්මයක් කියලා පිළිගන්න. ඒ වාගේ මේ ආජීව ශ්‍රාවකය අහනවා කේ ලෝකේ සුපටිපන්නා කියලා. එවැනි ධර්ම විනයක් දේශනා කරලා තියෙන ලෝකෙක මනාකොට ඒ ධර්මයට පිළිපන් කෙනා. ධර්මයට බැසගත්ත කෙනා කවුද කියලා. එතකොට අපේ ශාසනය අපි දන්නවා සංඝයා වහන්සේලා වඳිනකොට සුපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ කියලා ධර්මයට බැසගත්ත පිරිසට සුපිලිසන් සුපටිපන්න මනාකොට පිළිපන් කිනා කියන වචනේ සඳහන් කරනවා. නමුත් එහෙම දෙයක් ආනන්ද සාංශ උත්තර දෙන්නේ ආනන්ද සාංශ සඳහන් කරන යම් කිසි කෙනෙක් මේ වගේ වටිනා ධර්මයක් අහලා රාග ద్వේෂ මෝහ ප්‍රහාණය සඳහා ඒ තමන් තුල තියෙනා වූ රාගේ දුරු කිරීමට එළඹ වාසය කරනවා නම් පෙළඹ වාසය කරනවා නම් අප්‍රමාදී වාසය කරනවා නම් සත්‍යමත්ව වාසය කරනවා නම් යම් කිසි කෙනෙක් තමන් තුළ ඇතා වූ තරහා නුරුස්නාසුළු ගති ඒ ද්වේෂය දුරු කිරීම සඳහා එලඹිලා පෙලඹිලා සත්‍යමත්ව වාසය කරනවා නම් යම් කිසි කෙනෙක් Taman තුල තියෙනා වූ නොදැනුවත්කම මොඩකම දුරු කිරීමට එලඹ පෙලඹ වාසය කරනවා අප්‍රමාදී වෙනවනම් ඒ කෙනා මනාකොට පෙළඹ කෙනෙක් කියලාද හිතන්නේ මොකද ඒ ගැන කියන්නේ කියලා. එතකොට ආජීවක ශ්‍රාවකයා කියනවා ස්වාමීන් වහන්සේ යම් කිසි කෙනෙක් ඒ විදිහට Taman තුල තියෙනා වූ ඒ කෙලෙස් ධර්ම රාග ద్వේෂ මෝහ දුරු කිරීමට කටයුතු කරනවා. ඒ කියන්නේ ඇත්ත වශයෙන්ම වැඩේට බැහැගත් කෙනෙක්. ඒ කියන්නේ මේ ශාසනයේ බැහැගත්ත කෙනෙක්. ඉතින් ඒක පිළිගත්තට පස්සේ ආජීව සාගයේ එකනතාව වුණාට පස්සේ ආනන්ද ස්වාමීන් වහන්සේ ඒ හරහා අපිට පුංචි පණිවිඩයක් දෙනවා. වෙන විදිහකට කියනවා නම් ආනන්ද ස්වාමීන් වහන්සේමනේ පළවෙනි ධර්ම සංගායනාවේදී මොනවද වාර්තාගත වෙන්න ඕනේ කියලා තීන්දුව කෙරුවේ උන්වහන්සේ මේ සිද්ධ වෙච්ච සිද්ධිය එවම් මේ සුතං එකං සමයන් භගවා ආදි වශයෙන් වාර්තාගත කරලා තියෙනවා. මේ වාර්තාගත කරේ මේ අවුරුදු 2600ක් ගිහිල්ලා අපටත් මේ ඒ කියාවු සාකච්ඡාවෙන් ගන්න යමක් තියෙන නිසායි. ඒ මොකද අපි බෞද්ධයන් අතර පවා නිකණ්ඨනාත පුත්‍ර යෝගෝලෝ සහ බෞද්ධ බුදුහාමරන් ගෝලෝ අතර නෙවෙයි බෞද්ධයන් අතර පවා කොයි ධර්මයේද හරියට කියවෙන්නේ කොයි කෙනාද නියම ප්‍රතිපත්තියට බැහැගෙන තියෙන කියන එක විශේෂයෙන්ම දීපවිදිවේ වෙනසක් නැතුව ලොකු ප්‍රශ්නයක්. අබෞද්ධයන්ට මේ ප්‍රශ්නේ ඇත්තෙම නැහැ. බෞද්ධයන් අතර විශේෂ ප්‍රශ්නයක් තියෙනවා කෝකද හරියට කියවෙන බණ කොයි කෙනාද හරියට වැඩියට බැහැගත්තේ කියලා. ඉතින් ඒක මේ එක්කෙනෙකුට කවදාකවත් තමන් හිතලා කල්පනා කරලා කොහොමඩක්වත් ගන්න බෑ. ඒක 100 100ක්ම ප්‍රසිද්ධයි. මේ සඳහා අපිට දන්න කියන එකට බහගත්ත කෙනෙක් එක සාකච්ඡා කරලා එක්කෙනෙක්ම නෙමෙයි තුන් හතර දෙනෙක් සාකච්ඡා කරලා මොකද්ද හරියට ප්‍රකාශ වෙච්ච ධර්මය කවුද ඒකට බහගත්ත කෙනා කියලා සාකච්ඡා හොයලා බලනකොට තමයි එවැනි ධර්මයක් සඳහා තමනුත් ටිකක් අපකප වෙලා ඒ කරන්නන් විදියට අඩු ගන්න තමනුත් ටිකක් බැහැ ගන්න පුළුවන් වෙන කුසල ඡන්දේ පහළ වෙන්නේ. ඉතින් එහෙම ධර්මයේ පිළිබඳව මනාකොට දේශිත ධර්මය මුල යහපත් මැද යහපත් අග යහපත් ධර්මයේ පිළිබඳව තාම හැඟීමක් පහළ වෙලා නැත්නම් එහෙම නැත්නම් එවැනි වටිනා ධර්මයක් තියේදී අධර්මයේ එහෙම නැත්නම් කාමයේදී ගත කරනවා හොඳයි ඔය ධර්මයේ අනේක ප්‍රතිපත්ති පුරුණික මහ කරදරයක් කියලා හිතන කට්ටිය ඉන්නවනම් එතකොට මේ ධර්ම රසය එන්නේ නැහැ. ඒ කෙනාට මේක ග්‍රීක භාෂාව වගේ හිටි. තේරෙන්නේ නැතුව යන්න ඉඩ තියෙනවා. නමුත් මෑත කාලයේ මේ ලෝකයේ තියෙන විලෝපන දිහා බලලා සෑහෙන පිරිසක් දැන් හොයනවා උත්සාහවන්ත වෙනවා බෞද්ධ බෞද්ධ ස්ත්‍රී පුරුෂ පැවිදි උපවිදි කවුරුත් වගේ මේ ලෝකයේ චිත්ත පීඩාවකින්තරව පරිසර දූෂණයකින්තරව එහෙම නැත්නම් ගැටුමකින් තොරව අසහනකින් තොරව ජීවත් වෙන්න මොන ක්‍රමයේ කරන්නද කියන එක. ඉතින් ඒකත් එක විදිහට බලන සුවක්කත් ධර්ම විනය හොයන එක තමයි. ඒත ධර්මයේම දේශනා වෙලා තිබුණාට ඒකත් තමයි. යෙදිලා ඒක ඉන්නවද? එහෙම නැත්නම් ධර්මයේම දේශනා කරලා තියෙ තමන් තාම වැරදි පාරේ යනවද කියලා කල්පනා කරන පිරිසක් ඉන්නවා. අන්න ඒ පිරිසට අර අවුරුදු 2600කට ඉස්සෙල්ලා ඒ ආනන්ද ස්වාමීන් වහන්සේ වෙච්ච දෙබස අද දක්වාම පැමිණලා තියෙන එක පොඩ්ඩක් කලබිරි මැදලා බලන එක ලොකු සාන්තියක්. මොකද එදා මෙදා තුර ප්‍රශ්න වෙනසක් වෙලා නැහැ. එකමයි. ඒක හැමදාම අලුත් දෙයක්. හරියට ධර්ම හොයාගන්න එක හරියට කොහොමද පිළිපදින්නේ කියන එක. ඉතින් අපි පසුගිය දවස් 8 වගේ විශේෂයෙන්ම සක්කාත ධර්ම විනී ධර්මයේ මනාකොට දේශනා කරන ගතිය විස්තර කරලා අපි ඊයේ පටන් අරගත්තා එවැනි ධර්මෙට බැසගත්ත කෙනා තමන් වශයෙන් දැනගන්නේ කොහොමද මම දැන් හරි පාට බහැලා ඉන්නවා කියන. එහෙම නැත්නම් අපි දැන් මෙතන ඉඳලා මේ කොළඹ යන්න පිටප් දෙනවා. මිචිරලා හන්දියට ගිහිල්ලා දකුණට හරවන්න ඕනද වමට හරවන්න ඕනද කියලා අ දන්නේ නැත්නම් ඉතින් හදිසියලා දකුණු කියලා දුවන එක නෙවෙයි වැඩේ. ඒක පොඩ්ඩක් විමසලා බලන්න ඕනේ. මේ පැත්තෙන් යනවාද මේ පැත්තෙන් යනවාද කොච්චරක් කොළමින් දුරස් යනවද කොච්චරක් කොළමට ලං වෙනවද කියන එක ඒ සංදිස්ථානයේ විමසන ගතිය තමයි මේ ධර්මයේ මොකද්ද පාට නියම විදියට කොළඹ යන පාට බහගත්තේ කවුද කියලා දැනගන්නවා වගේ. ඉතින් එහෙම නැතුව ගමන් කෙරුවොත් යොදන යොදන චිත්තක්ෂණ පාස හැතම පාස කොළඹ දුරස් වෙන්නේ තියෙනවා දුර කොළඹට ලං වෙනවට වැඩියි. දැන් කිමිත ග්‍රහන්දේ තියෙන දෙපැත්තම ගිහලා කොළඹට යනවා. පල්ලික මහන්දියෙන් යන්නත් පුළුවන්. දඟල් හන්දියෙන් යන්නත් පුළුවන්. කෝකද ළඟ? ඒ වගේම කොතනද පාර කැඩිලා තියෙන්නේ? කෝකද පාර කැඩිලා නැත්තේ? ඒක නිසා ඒක හැම වෙලාවෙම අපි දැනගෙන ගමන් කරන්න ඕනේ. මේකමයි හරිය කියලා ගියාට දැන් දීපරේදා ගිහිල්ලා යටියන්තර ගිහිල්ලා එනකොට හරි අමාරුක වෙනවා. මොකද එදා පාර හදනවා. අපි දන්නේ පාර හදනකොට ගිහිල්ලා වටින් ගිහිල්ලා හරි ජරමර ගොඩක් සිද්ධ වුණා. ඉතින් සා දැනගෙන හිටපු කට්ටිය කරදර නැති පැත්තකින් ඇවිල්ලා තිබුණා. ඉතින් මේක කල්ැතෝ කියන්න පුළුවන් නෙවෙයි හැම වෙලාවෙම දැනගන්න ඕනේ මේකද හරි පාර මේකද ධර්මයේ කියලා. ඉතින් අපි මේ කට්ටිය එකතු වෙලා මේ දවස් ගානේ උත්සාහ කරන්නේ මේ වගේ ප්‍රශ්නයක් ආපුවම අපි කොහොමද බුදුහාමුදුරෝ ආනන්දහාමුදුරෝ අපිට දීලා තියෙන මිනුම් කෝදු අරගෙන කිරලා මැනලා ගන්න කියලා. ඉතින් ඒකෙදි ඊයේ අපි ටිකක් බැසගත්තා යම් කිසි කෙනෙකුට Taman මේ බණ භාවනා කටයුතු ආගමික කටයුතු කරනකොට තියෙන රාගය, තියෙන ద్వේෂය, තියෙන මෝහය ටික ටික ටික ටික දුරු වෙන ගතියක් පේන්න තියෙනවනම් ඒකෙන් දැනගන්න පුළුවන් ප්‍රතිපදාට බැසගත්තයි කියලා. ඉතින් ඒක නම් මම හිතනවා පොඩි දරුවෝ පවා දන්නවා. හැම කෙනෙක්ම දන්නවා අපේ මේ ශාසනයේ තියෙන්නේ රාග දෝෂ මෝහ කියන මේ මූලික කෙලෙස් මුල් තුන දුරු කිරීමට. ඒ සඳහා සීලයෙන් සමාධියෙන් ප්‍රඥාවෙන් සීල ශික්ෂාවෙන් සමාධි ශික්ෂාවෙන් ප්‍රඥා ශික්ෂාවෙන් නැත්නම් සීල ශාසනයේ සමාධි ශාසනයේ ප්‍රඥා ශාසනයේ නැත්නම් සීල අංග වලින් සමාධි අංග වලින් ප්‍රඥා අංග වලින් අපි මේක ටිකෙන් ටිකෙන් ටිකෙන් ටිකෙන් ගෙවම් කරනකොට ගෙවම් කරලා ගෙවම් කරලා තමයි මේ රාගය ද්වේෂය මේව දුරු කරන්න පුළුවන් වෙන්නේ මොකද ඒවා තාත්තු කීපයකින් බැඳිලා තියෙන්නේ එක එක මට්ටම් වලින් බැඳලා තියෙන්නේ. ඒ හැම රාගේ වේවා, ద్వේෂේ වේවා, මෝහේ වේවා ශීලයේ රකින්නකොට ගොරෝසු අනුන්ට කරදර කරන රාගය, අනුන්ට කරදර කරන ద్వේෂය, කැපිපේන මෝහය යම් ප්‍රමාණයට අඩු කරන්න පුළුවන්. නමුත් අනුන්ට නොදැනුණාට Taman තුල තාම ගොජ දමන රාගය, Taman තුල දැනෙන ద్వේෂය, මෝහය තියෙන ඉඩ තියෙනවා. ඉතින් ඒක පිළිබඳව යම් ප්‍රමාණයක හික්මීමක් නැතුව අපි අර සීලය රැකගෙන හිටියට සිල්පදේ කොයි වෙලාවෙ කැඩෙයිද කියලා කියන්න බෑ. සීල පිළිබඳ අපිට වග වෙන්න බෑ අපිට තරම් නොවන වැඩාපැතින් වෙන්න ඉඩ තියෙනවා. මොකද සීලය රැකීමෙන් පමණකින්ම ඒකට විශේෂ අනුග්‍රහ නොකළොත් සීල්පද ඕනම වෙලාවක කැඩෙන්න ඉඩ තියෙනවා. ඒ නිසා සුපටිපන් භාවයේ මේ ශාසනය දන්නේ නැත්තෝ සිල් රැකලා ඒ සීලය හොඳට තහවුරු වීම සඳහා සමාධි භාවනා. මෙන්න විදිහට කියන්න පුළුවන් සීලය කියලා කියන්නේ මේ කය වචන කියන කතා කරන දේ සහ හිතින් කයෙන් කරන දේ ක්‍රියා. මේ දෙක හික්මණයකට සීල කියනවා. නමුත් හිත අත ගෑවිලා නැහැ. තව හිත තාම තියෙන්නේ ඒ නොසණ්ඩාල විදියට. නැහැදිච්ච තාලෙට, අභාවිත ක්‍රමයට. ඉතින් ඒක නිසා හිත ඔලමුල නැතුව වැඩ කරන සමාහට අර කී කරු කරන හිටියත් කයෙන් නරක ක්‍රියා වෙන්න ඉඩ තියෙනවා. හිතෙන් නරක ක්‍රියා වචනේ වෙන්න ඉඩ තියෙන නිසා ඒ දේ කීකරු කරන්න හිතට අත තියන්න වෙනවා. හිත කීකරු කරන්න වෙනවා. නම හොඳට මතක තියාගන්න හරියට මේ වීතිකම කෙලස් කියන බේත ලෙඩේ නිසා සිල් කැඩීම නම් වූ රෝග ලක්ෂණේ මතුවෙනවා. ඒකට බේත සීලේ පමණයි. හැබැයි සීලය කවදාකවත් නීවරණ කියන රෝග රෝග නිසා ඇතිවෙන හිතේ සමාධිය නැතිකම කියන රෝගෙට බෙහෙත් දෙන්නේ ඒකට සමාධි කියන බෙහෙත දෙන්න ඒ රෝග ලක්ෂණයට ඒ රෝග නිදාණයට ඒ බෙහෙත මේ සීල මට්ටමේ. ඊට පස්සේ සමාධි මට්ටමේදී හිතේ නීවරණ නැති කරලා හිත සමාධිගත කරන්න ඕන නම් ඒකට සමාධි භාවනා කරන්න ඕන. ඒක නොකර කවදාකවත් කොච්චර සිල් රැක්කත් ඉන් එහාට යන්නේ නැහැ. ඊට පස්සේ සමාධි මට්ටමින් ඇති කරගන්න මේ සමාධි මට්ටම ඊට සමාධියකටපත් කිරීම නීවරණ දුරුවන් කිරීම සමතයෙන් කෙරුවට ඒ යන්තමට සමතයකටපත් කරාට වැඩි කෙලවර කරන ඇති හැටි දක ගන්න ස්වභාවය සමතෙන් කවදාකවත් වෙන්නේ නැහැ ඒක සඳහා විපස්සනා කළ යුතුමයි ඒ නිසා සීලය සමාධිය කොච්චර කරත් ඒ අවශ්‍ය වෙලාවේදී විපස්සනාවට දාගත්තේ නැත්නම් ඒක ඉතින් අර චෛත්‍යයක් හදලා කොත බලන් දන්නේ නැතුව තියානිනා වගේ. බුදු පිළිමයක් හදලා නේත්‍රා තියන්නේ නැතුව ඉන්නා වගේ. චෛත්‍යයක කොත බලන්නේ නැත්නම් ඒක පූජාර්ය වෙන්නේ නැහැ. බුදු පිළිමයක නෙත්තිබ්බේ නැත්නම් ඒක පූජාර්ය වෙන්නේ නැහැ අන්ධබුදුන් කියලා කියනවා. ඒ වගේ තමයි මේ වැඩේ කෙලවර වෙන්නේ විපස්සනාවෙන් තමයි. ඉතින් මේක ටිකක් විස්තර සහිතව දායකයන්ගේ පැත්තෙන් කතා කරලා කියනවනම් දානයෙන් ඒ ලෝභයේ යම් ප්‍රමාණයක් දුරු කරන කටයුත්ත සිද්ධ වෙනවා. නමුත් දාන කොච්චර දුන්නා සිල් රැකීම සිද්ධ වෙන්නේ නැහැ. දාන සම්පූර්ණ වෙනස් වෙන්න පුළුවන්. උදාහරණයක් වශයෙන් කියනවනම් ඔය කොච්චරඩේ පල්ලිය දිහාට ඒ සිකුරාදා දවසට ගියොත් ඒ අලුත් කඩේ මං හිතන්නේ. ඒ මුස්ලිම් මිනිස්සු ඇවිල්ලා රුපියල් 100 කොලමිටියක් ගෙනලා බෙදාන බෙදාන බෙදාන බෙදාන යනවා. කවුද ඉස්සරහට එන්නේ ගානක් නෑ ඕනම කෙනෙකුට සල්ලි දීලා දාන. අපිටත් වැඩිය දාන්නේ තියෙනවා. මේ තේමනසෙන්ද ඒ සීලෙන් කිසිම ලාභයක් වෙන්නේ නෑ කොච්චර දන් දුන්නා. ඒ නිසා ඒ දාන කුසලයට හම්බ වෙනවා සිල් කුසල හම්බ වෙන්නේ. නමුත් බෞද්ධයාට පුත්‍රජාන වහන්සේ දේශනා කළ දෙනවා දාන දෙනකොට සිල්වන්ත වෙඳගෙන සිල්වතෙකුට දන් දීපන් කියලා. එතකොට ඉබේම පාර පෙන්නේ නොයි දාණයට වැඩිය ලොකු කුසලයක් සිද්ධ වෙනවා සිල් ලකිනකොට. සිල්වතෙකුට දෙනකොට ඒ නිසා දානයයි සීලය දෙකම අල්ලන්න. එතකොට අමතර ලාභයක් සීලෙ නිසා හම්බ වෙනවා. නමුත් හිත සමාධිගත වෙන්නේ. හිත සමාධිගත වෙන්න සමාධි භාවනාව අවශ්‍යයි. සමාධිගත වුණාට කොච්චර සමාධිවත් වෙලා අභිඥා ලැබුවත් විපස්සනා පැත්තට නොයන්න ඉඩ තියෙනවා. එහෙමනම් ඒ විපස්සනා කුසලෙ සිද්ධ වෙන්නේ නැහැ. ඉතින් මේ නිසා එක එක එක කරන්නේ මේ රාග, ద్వේෂ, මෝහ කියන මේ කෙලෙස් එක එක මට්ටම් වලින් තමයි අපට හැත් බැඳිලා තියෙන්නේ. ඒක ගලවන්නත් ඕනේ එකින් එකට එකින් එකට ගලවනවා වගේ. ඉතින් ඒ ක්‍රමය අපි ප්‍රතිපදාව කියලා තමයි පෙන්නන්නේ. ඉතින් ඒකට ඊයේ අපි සාකච්ඡා කළා මේ සීලයක් රැකීමෙන් අපිට කොච්චර ලාභ හම්බ වෙනවද සීලයක් රැකෙන්නේ නැත්නම් කොච්චරක් අපිට ආදීනව වැටෙනවද කියලා. ආදීනව සිද්ධ වෙනවා. ඒ වගේම සමාධි භාවනාවක් කළොත් අපිට කොච්චරක් ආස්වාද තියනවාද පලප්පරෝජන තියනවාද සමාධි නැති හිතකින් කොච්චරක් අහේනි කර දේවල් සිද්ධ වෙනවද කියලා. නමුත් අපි ඊයේ කතා කරන්න ගියේ නෑ කොහොමද මේ විපස්සනා පැත්තට යනකොට මේ කටයුත්ත වෙන්නේ කියලා. ඉතින් අද මම හිතාගෙන හිටියේ මේ අර විදියේ දාන්නේ දීලා සීලෙත් රැකලා සමාධිමත් වෙලා යම් ප්‍රමාණයකට කය එක තැනක තැම්පත් කරගෙන යම් ප්‍රමාණ කතා නොකර නිශ්ශබ්ද වෙලා යම් ප්‍රමාණයකට Taman ගත්ත අරමුණේ හිත තියාගෙන ඉන්න පුළුවන්කම තියෙනවනම් හිත කය වචන සමතේකටපත් කරගන්න පුළුවන්කම තියෙනවනම් යම් ප්‍රමාණයක් සමාධිය තියෙනවනම් කොහොමද මේ තරමට තන වඩාගත්ත හිත ඉස්සරහට මේ රාගේ ద్వේෂේ මෝහය ඊට වඩා ගැඹුරු මට්ටමකින් දුරුවන් කරලා අරිටත් වඩා සුපටිපන්නයි ඇත්තටම එතකොට දාන පදේ උජ්ජුපටිපන්න කියන එක. උජ්ජුපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ උජ්ජුපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ කියලා කියනවා. මනාකොට පාරට පෙළඹිලා තිනවා දැන් අතුරු පාරවල වල යන්නේ නැතුව කෙලින්ම ඍජු මාර්ගයට වැටෙනවා. ඍජු මාර්ගයේ දාන දෙන කට්ටිය දානේ දක්ෂ වීමොත් වඩා හොඳට ඍජු මාර්ගයට වැටෙනවා. සීලය කරන එක න අදි සීලයටපත් වීමොත් ඍජු මාර්ගයට වැටෙනවා. චිත්ත භාවනා සමාධි භාවනා කරන කට්ටිය අධිචිත්ත භාවනාවට ප්‍රේමිනියොත් ඍජු මාර්ගයට වැටෙනවා. විපස්සනා කරනකොටත් ඍජු මාර්ගයට වැටෙනවා. ඒකෙන් අදහස් කරන්නේ මේ මාර්ගවල අතුරු මාන්ත්‍රා පාරවල් තියෙනවා. ඒ වගේ හැප්පිලා වැටිලා තේරුම් ගන්න තමයි ඍජු පාරට යන්නේ. ඒක නිසා සීල සමාධි දෙක සහිත එහෙම නැත්නම් සීල සමාධික අගය කරන යම් කෙනෙක් කොහොමද මේ විපස්සනාවට වටහාගත්ත හිතේ මේ සුපටිපන්න භාවය සුපටිපන්න භාවය ඇති කරගන්නේ කියන එකට පසුගිය දවස්වල සාකච්ඡා කරපු සූත්‍රයකින් සාධක සූත්‍රයක් සූත්‍රයකින් කොටසක් ඉදිරිපත් කරගෙන විපස්සනාවට දොර අරගන්න ඕනේ නිසයි මම අද යේහි කේච බික්කවේ සමනාවා බ්‍රාහ්මනාවා එවං රූපං අභිඥාය ඒව රූපං රූප සමුදයං අභිඥාය රූප නිරෝධං අභිඥාය රූප නිරෝධ ගාමිනී ප්‍රතිපදං අභිඥාය කියන මේ වාක්‍ය ඛණ්ඩය අද දවසේ ධර්ම දේශනාවට තියාගත්තේ. මේක ඇත්තටම සඳහන් වෙලා තියෙන උපාදාන පරිවර්ත සූත්‍රයේ සංයුත්තනිකායේ සලායතන වර්ගයේ. ඉතින් ඒකෙත් ਸਰවඥාන්සේ කියනවා යම් කිසි කෙනෙක් මේ කාමයේ ඇති කිරීම සඳහා හේතු වෙන රූප තියෙනවානේ. ඒ රූප දිහාම මේ බුදුහාමුදුරෝ කියන දිහාට විදියට බැලුවොත් රූපේ පිළිබඳව ඍජු අත්දැකීමක් ලැබුවොත් ඇති හැටි ඇති විදිහටම දැක්කොත් ඒ වගේ මේ රූප හට ගන්න හැටි දැක්කොත් ඒ වගේ මේ රූප ගෙවම් කරන හැටි දැක්කොත් ගෙවම් කිරීමේ මාර්ගය දන්නවනම් අන්න ඒ තරමට පත්වෙච්ච එකනා ඒ රූප පිළිබඳව විරාග නිරෝධ නිබ්බිදා හරහා ගියොත් ඒකට සුපටිපන්නයි කියලා කියන්න පුළුවන් කියලා. ඒකෙනත් මනාවකට බැසගත්ත කෙනෙක්. ඉතින් අපි ඒ නිසා අද වෙලාවක් ගන්න බලාපොරොත්තු වෙනවා. මේ විදිහට රූප දිහා බලලා කට්ටියක් රාගය අවශ්‍ය ගන්න. කට්ටියක් ද්වේෂය අවශ්‍ය ගන්න. කට්ටියක් මොහය අවශ්‍ය ගන්න. නමුත් බුදුහාමුදුරෝ ඒ රූපම මෙන්න මේ තාලෙන් බලාපං මේ තාලෙන් බැලුවොත් ඒක මනාකොට මාර්ගයට මාර්ගයට පිළිපන් රාගය දුරු කිරීමට හේතු වෙන ද්වේෂය දුරු කිරීමට හේතු වෙන මොහේ දුරු කිරීමට හේතු වෙන පාරක් පාඩක්පත් වෙනවා. එකම රූපේ. ඉතින් මෙතෙන්දී භාවනා ලෝකේ රූප කියලා කියන්නේ රූප රූප, ශබ්ද රූප, ගන්ධ රූප, රස රූප, පොට්ටම්බ රූප කියලා පහකට කඩනවා. මේ රූප තේරුම් අරගන්න නම් භවනා ජීවිතය ගත කරන රූප ගැන තේරුම් ගන්න මේක සංසන්දනය කරන්නේ නාම ධර්මත් එක්කයි. නාම ධර්ම කියලා කියන්නේ අල්ලන්න බැරි හැඩයක් නැති ගුරුත්වාකර්ෂණයට ලක් වෙන්නේ නැති ධර්ම කොටාශය. රූප කියනෙවුවා එහෙම වෙන්නේ ඇව්වා හැඩයක් තියෙනවා ආකාරයක් තියෙනවා මට වන්න සටහන් තියෙනවා ගුරුත්වාකර්ෂණයට අහු වෙනවා දෙන්නෙකුට අතගාලා බලන්න පුළුවන්. මේක මෙහිමයි කියලා පෙන්වන්න පුළුවන්. නිසා රූපයක් අරගත්තට පස්සේ මේ රූප පිළිබඳව නොදැනුවත්කමින් ඒ රූපයක වැඩ කරන්න ගියොත් අනිවාර්යයෙන් මේ පුද්ගලයාට ඒ රූප නිසා එක්ක රාගය, එක්ක ද්වේෂය, එක්ක මොහේ පහළ වෙනවා. විශේෂයෙන් කියන්න පුළුවන් යම් කිසි කෙනෙක් වැඩියෙන් අත ගන්න රූප වර්ගයක් තියෙනවනේ. වැඩියෙන් කැමති රූප જાතියක් තියෙනවා, වැඩියෙන් කැමති ශබ්ද කොටසක් තියෙනවා, වැඩියෙන් කැමති ගන්ධ જાති තුන જાති තියෙනවා, වැඩියෙන් කැමති රස જાති තියෙනවා, වැඩියෙන් කැමති ස්පර්ශ තියෙනවා. ඒවා තේරම වැඩියෙන්ම රාගය උපදින දේවල්. තමයි වැඩියෙන් කිට්ටු කරගෙන තියාගෙන ඉන්නේ නිතරම තමන් පිනවන දේවල්. නිතරම තමයි කුප්පන දේවල්. රාගෙන් රක්ත කරන දේවල්. ද්වේෂයෙන් පලහන දේවල්. ද්වේෂයෙන් පලහන්නේ ඒ තමසතු දේ කවුරුහරි එත ගන්නවා. තමයි හිතපු නැති විදිහට අයින් වුණොත්. බුදුම විදියට ඒ රාගයේ ඇති කරන රූපයම කවුරු හොරකම් කරනවා දැක්කොත්, කවුරු එක පාවිච්චි කරනවා දැක්කොත්, අකමැති කෙනෙක් ගත්තොත් බුදුම විදියට ද්වේෂය ඇති කරනවා. ඒ නිසා මේ අපි ලං කරගෙන ඉන්න රූප රූප, ශබ්ද රූප, ගන්ධ රූප, රස රූප, පොට්ටබ්බ රූපමයි අපේ සංස්කාර ලෝකේ වෙන්නේ, අපේ සංසාරේ වෙන්නේ. ඕකේ තමයි අපි මෙරි මෙරි උපදින්නේ. මේ රූප දිහාම ඇති හැටියෙන් දැක්කොත් ඇති හැටි කියලා කියන්නේ උදාහරණයක් වශයෙන් කියනවනම් අපි ලේ කඳුලක් අරගෙන වීදුරු කදාකර දාලා බැලුවොත් ඒකේ පේන තියෙනවා ඒ රතු පාට ලපේ. ඒක අපිට හැංගීමක් තියෙන මනුස්සලේ මේක බොහොම වටින දෙයක් කියලා. නමුත් අපි මස්කුණයක් ලොක්ක කරන අන්වීක්ෂකර දාලා බැලුවොත් ඒක පෙනේ නිකන් වීපැදුරක් වගේ. හරියට පුංචි පුංචි කැලි ගොඩක් තියෙනවා. 10 ගුණයකට ලොක් කරලා බැලුවොත් 40 ගුණයකට ලොක් කරලා බැලුවොත් ලේ කියලා අඳුර ගන්න බෑ. ඒක ඇතුලේ පුදුමාකාර පුංචි පුංචි පුංචි පුංචි කැටිටි. පුංචි දේවල් පේන්න තියෙනවා. රතු පාටක් පේන්නවත් නැහැ. ඒක තරලයක් බව පේන්නත් නැහැ. එතකොට ලේම තමයි ඉතින් ලං කරලා බැලුවොත් ලොකු කරලා බැලුවොත් ලේ නෑකම එහෙම නැත්නම් මේ කැක් ඒව මොකක්වත් නැහැ මේ ලේ වල තියෙන සංඝටක පෙනේවි. මේක තව ඩිංගිත්තක් ලොකු කරලා ඉලෙක්ට්‍රෝන මයික්‍රොස්කෝප් එකට දාලා බැලුවොත් මේ එක එකක සෛල් එක තියෙන කොටස් වෙන් වෙන් කරලා දැක් ගන්න පුළුවන්. තවත් ඇතුළට දාලා හොඳට බැලුවොත් මේක ඇතුලේ එක එක එක නියස් මේ පරමාණු වශයෙන් අණු වශයෙන් ශක්ති වශයෙන් වැඩ කරගෙන තියෙනවා. එතකොට කොහොමඩක් අත්දැන ගන්න බෑ හිතා ගන්න බෑ මේක ලේ කියන එක. මොකද ලේ හරහා ගියත් ඇට හරහා ගියත් මස් හරහා ගියත් නහර හරහා ගියත් අර විදිහේ ඉලෙක්ට්‍රෝන මයික්‍රෝස්කෝප් දැම්මට පස්සේ නම් පේන්නේ එකම දේ තමයි. ඒක ඇතුලේ තියෙන්නේ මේ යම් යම් ශක්ති වශයක් න්‍යෂ්ටි තියෙනවා, ඉලෙක්ට්‍රෝන තියෙනවා, ප්‍රෝටෝන තියෙනවා. ඒව කරගෙනවා. ඒව දන්නේ මේ ලේවලද තියෙන්නේ, ඇටවලද තියෙන්නේ, මස්ලද තියෙන්නේ. මොකද ඒව සදාකාලික ඒ ඒ වෘත්තු නියාමයට අනුව වැඩ කරනවා. අනිත් එක ඒ ඒ ඒ ශක්ති ගලක තියෙනවද, ගහක තියෙනවද, වැලි ඇටයක තියෙනවද ඒව දන්නේත් නැහැ. ඒක මේ ගොඩු වෙනා ගොනු වෙලා මේක ලේ බවට පත් වෙලා ලේ කියන හැඟීමෙන් ගත්තාම තමයි අපිට ලේ කැක්කමක් එන්න පටන් ගන්නේ. මත ඒක ඇතුලේ තියෙන වයර කාගේ තියෙන දෙයක්ද කියලාවත් පණ ඇති දෙයකද නැද්ද කියලා නැහැ. නමුත් අපිට දායකවත් බෑ අර විද්‍යාවේ බලවත් අන්වීක්ෂකයකට දාන්න නැතුව මේ ලේවල පේන හැඩේ විශාල කරලා බලන්න. ඉතින් ඒක ලොක් කරලා බෙන්නවා මැජික් වගේ තමයි. මේ ලේම ලොක් කරලා පෙන්නකොට. මොකද සරුවචනංශ බෙන්න ඔය දුරේක්ෂ අන්වීක්ෂ මොකුත් නැතුව හොඳට සතිය වඩනකොට හොඳට සමාධිය වඩනකොට ওই මයික්‍රොස්කෝප් ඔක්කොම හරහා ওই දකිනාකාරයට මේක හරහා විවිධ කාගෙන කාගෙන කාගෙන යට යනවා. ඒකට කියනවා විපස්සනා කියලා. විශේෂ දැක්මක් වෙ පෙන්වන්න හදාන්නේ. නමුත් මේ විශේෂ දැක්මයි මේ ලෝකේ කාමයේ ඇති කරන ක්‍රමය ගත්තාම කාමයේ ඇති කරන මිනිස්සයා ඉස්තිරාවක පුරුෂයෙක් වේවා. ඒ මිනිස්සයා හැම වෙලාවෙම රූප බලන්නේ බාහිරේ. කවවම කවදාකවත් ඇතුලේ රූප බලන්න යන්නෙම නෑ මරණ ගම බලන්නේ. මොකද ඒ විනෝඩ බුදුහාමර පුංචි වෙනසක් අල්ලලා දෙනවා. බාහිර රූප බලපං කමක් නෑ එක වෙලාවක දානයක් දීලා සීලයක් රැකලා පట్టල වෙලා වාඩි වෙලා ඇතුලේ රූප ටික බලන්න යන්නේ. මේකට කියන අන්තරාවලෝකනය කියලා. ඉතින් මේ බාහිර ලෝක බල බල හිටපු මිනිස්සෙක් කවදා හෝ ඇතුළත Taman තියෙන රූප බලන්න හදනකොට මේ මිනිස්සයා ආධ්‍යාත්මික වෙනවා ආගමික ආගමානුරූප වෙනවා. වියදමක් කරේම යන තැනක් නෙමෙයි. එක වෙනසයි සිද්ධ වෙන්නේ බාහිර රූප බල බල හිටපු එකනා ඒ වෙනකොට ඇතුළත රූප බලන්න යන එකයි මේක තමයි පුදුරජානනාංශ අපිට දෙපෙන්නන විප්ලවීය රැඩිකල් වාදී දර්ශනය. ඒ නිසා සර්වඥාන්සේ සඳහන් කරනවා මේ රූපය රූපයේ වශයෙන් දැක ගන්න නම් බාහිර රූප බලන එක තමයි භෞතික විද්‍යාව කියන්නේ. ඒක පිස්සු ලෝකයක්. භෞතික විද්‍යාව සම්පූර්ණ අනාතයි අසරණයි. ඒක හොඳටම දන්නේ භෞතික විද්‍යාඥයෝ. ඒ මොකද එළිය බල්ල ඉවර කරන්න බෑ මේක. ඇතුළ බල්ලත් ඉවර කරන්නම් බෑ තමයි. මොකද සර්වඥාන්සේ අපිට චීන කඩදාලියක් හොයලා දෙනවා. එහෙම නැත්නම් ප්‍රතිපදාවක් පෙන්ලා දෙනවා ඉවර කරන්න පුළුවන් ක්‍රමයකට. ඒ නිසා අපිට ටිකක් අහගෙන ඉන්න වෙනවා. සරෝජනශ මේ පෙන්ලා දෙන ක්‍රමේ ඊට පස්සේ අපි මේක ටිකක් කරලා බලන්න වෙනවා. කරලා බල පරදිනකොට වරදිනකොට හිත ධෛර්ය කරන කරගෙන කරගෙන යනකොට තමයි අපිට මේ කෙලවරක් කරගන්න පුළුවන් ක්‍රමයකට මේ රූප බලන්න පුළුවන් වෙන්නේ. ඒ නිසා යේකේච බික්කවේ සමනාවා බ්‍රාහ්මනාවා ශ්‍රමණේ කෝවේවා බ්‍රාහ්මණිකේවා. ඒවං රූපං අභිඥාය රූපේ විශිෂ්ට ඥාණයෙන් දැකගෙන කියන එකයි බුදුහාමර පාවිච්චි කරන්නේ. මේ බාහිර රූප කියන එක කොච්චර බැලුවත් රූප රූප වෙන්න පුළුවන්, ශබ්ද රූප, ගන්ධ රූප, රස රූප. කවම කවදාකවත් සතුටටපත් වෙන්නේ නැති එක මුළු මානවයටම ප්‍රසිද්ධ කාරණාවක්. උදාහරණයක් වශයෙන් කියන්නේ මේ කාමයේ ඇයිදල් කුඩේකට වතුර පුරවන්න වගේ කවදාකවත් කුඩේ පිරෙන්නේ ඇතුළත බලනකොට දවසක දක්ෂ වුණොත් දවසක පුදුමාකාර සම්පත්තිකර අවස්ථාවක් පුදුමාකාර සන්තුෂ්ටිකර අවස්ථාවක් පුදුමාකාර සමත අවස්ථාවක් පුදුමාකාර අසහනකාරයෙන් තොර අවස්ථාවකට යන්න පුළුවන්. ඒ නිසා අපි පොඩ්ඩක් මේ කියපු වචන ටික අදාහගෙන අපි බලමු කොහොමද මේ රූපයේ අභිඥාව ලබන්නේ නැත්නම් රූපයේ ඍජු දක්මක් බලන්නේ කියලා. සරුවචනාංශය කියන මේක සඳහා අති විශේෂිත සුවිශේෂ වූ පරිශනාගාරයකට යන්න ඒ පරිශනාගාරය තමයි අරඤ්‍යගතව, රුක්කමූලගතව, ශුඤ්ඤාගාරගතව කියලා කියන්නේ. ඒක හොඳම තැන තමයි අරන්නේ. එහෙම නැත්නම් ගහක් මුල. ඒව නැත්තම් මේ කාම භෝගින්ගෙන් හිස්තන. මේ රූප දැක දැක රූප රූප දැක දැක ශබ්ද රූප දැක දැක ගන්ධ රූප දැක දැක රස රූප දැක දැක පොට්ටම්බ රූප දැක දැක තව තව ගිජු භාවයේ දක්වන කාම භෝගින්ගේ හිස්තනක් වෙනවනම් මේ රූප බලන්න රූපේ පිළිබඳ විශිෂ්ට ඥානය දැනගන්න හොඳයි කියලා. ඉතින් තමයි භාවනා කරන කෙනෙක් මේ වගේ අරණ්‍යයකට එන්න ඇවිල්ලා මේ ගහක් මුල වාඩි වෙලා ඉන්න එහෙම නැත්නම් මේ මේ ලෝකේ ඉන්න මේ සොකරිකාරයන්ගේ එහෙම නැත්නම් ලෝකේ ඉන්න මේ විගඩංකාරයන්ගේ බහුරූපෝලංකාරයෙන් වෙන් වෙලා භාවනා කරන පිරිසක් එක්ක ඉඳව බුදුමාකාර සැලසුමක් කරනවා. ඇත්තටම සැලසුමක් නේද කොහොමඩක්වත් මේ කරන්නේ. සරුවචනංශේ තන්ති මහත්මියගේ රාජ්‍ය සභාවට හැරලා දුවදරුවන් අඬන්දි දෙමාපියන් කඳුළුන් මුස්ලිම්යන් බලාන ඉඳද්දි කැලේට ගියේ ඒ සඳහා සෑහෙන ගැවීමක් ගෙවන්න වෙනවා. හරිම අමාරුයි අද ඒ වගේ විවේක පරිසරයක් හොයාගන්න එක. ඒ නිසා ඒක අත්‍යවශ්‍යයි. මේ පරිශ්‍රණය කරන නිසා දානදායකින් අපි තාම කරුණාවෙන් ඉල්ලගෙන ඉන්නවා. කරුණා කරලා මේකේ කෝලම් නටන්න එපා. ශබ්ද කරන්නත් එපා. පුළුවන් තරම්. අපි කියලා තියෙනවා මේ පොඩි උන් ගේන්නත් තරමට හොඳයි කියලා. ආවට කමන්නේ බබාලා ඉන්න. නමුත් මේ භාවනා කරන පිරිසක් ඉන්න බව පොඩ්ඩක් මතක තියාගන්න. මම මේ නිකන් ඒ යන ගමන් ඇඟිල්ලෙන් ඇනගෙන යන්න හදන්නේ. ඒක නෙමෙයි බන. කෙසේ නමුත් මේ අරණ්‍යගත වෙලා රුක්ක මූලගත වෙලා ශූන්‍යාකාරගත වෙලා ඒ පුද්ගලට රූප බලන්ඩ නැත්තම් රූප කර්මස්ථානය කරන්න මේකට කායනුපස්සනාව කියලා වචන පාවිච්චි කරනවා. කායගත සතිය කියලා වචන පාවිච්චි කරනවා. සිංහලෙන් කියන්නේ කාග්‍යාසි. මේක ඇති කිරීම සඳහා බුදුජානනාංශයේ හතර ඉරියව්වෙන් ඉඳගෙන ඉන්න ඉරියව්ව හොඳයි කියලා කියනවා. ඒ නිසා අපි බුදුහාමුදුරන් ඉඳගෙන ඉන්න ඉරියව්ව කෙචරහින් තියාගන්න මෙහෙම තමයි ඉඳගෙන ඉන්න ඕනේ කියලා. අපි පුළුවන් ප්‍රමාණයට අපි එහෙම වාඩි වෙනවා. වාඩි වෙලා ඉවර වෙලා බාහිරයට හිත නොයෑම සඳහා කරන ප්‍රධානම ප්‍රයත්නයක් තමයි ඇස් දෙක වහගන්න. මොකද මේ හැඟුම් උදාහරලා එළියට අපේ හිත ගොඩක් සරුංගල් අරින්නේ පියාසරින් සරන්නේ ඇස් දෙක හරහා. ඇස් දෙක අරපු ගමන් ඉබේම හිත බාහිර නන්නතර වෙනවා. ඒ නිසා භාවනාවේදී තේරවාද ක්‍රමේදී බොහෝ විට කියන ඇස් දෙක වහගන්නයි කියලා. එතකොට හිත ඇතුළට හැරෙන්න ඉඩ තියෙන ගතිය වැඩි. පුළුවන් නම් කන් දෙක වහන්න ඕනේ ලෝකේ තාම නෑ කන් වහන්න පුළුවන් සතු. කිසිම සතෙක් තාම හොයාගන්න නෑ කන් දෙක වහන්න පුළුවන්. එකයි කරන්න පුළුවන් ඉන්නේ නිස්සද්ද පරිසරයට අනේක තමයි. ඒකයි අපි මේ බැග ඇවෙන්නේ. ඒකයි අපි මේ යාපු වෙන්නේ. අනේ මේ කැලේ තියෙන නිස්සද්දතාවයට හේම තියෙන්න ඇරලා කැම්බැල්ල කරන්න එපා. කෙරුවට කමක් නැහැ. තව අඬා ඒකට අඬා වැටෙන හිත් වගේක් තියෙනවා නේ කියලා. ඒ නිසා පුළුවන් තරම් නිශ්ශබ්ද වෙන්න. ඊට පස්සේ ගඳ බැලීමට යන්න එපයි කියනවා, රස බැලීමට යන්න එපයි කියනවා, පහස ලැබීමට යන්න එපයි කියනවා. එතකොට විතරයි හිත ඇතුළට නෙමෙයි. එතකොට අපි උදාහරණයක් වශයෙන් කරන්න හදන්නේ මේ රූප රූප, ශබ්ද රූප, ගන්ධ රූප, රස රූප කියනවා මුළුන්තරන් ශක්ති ප්‍රමාණය මේ විද්‍යාගාරයේ තියෙන පහසුකම් අනුව අයින් කරනවා. අයින් කරන විදිහට කටයුතු කරන. ඒකල වෙලා මේ පොට්ටහබ රූපේ කියන හැපීම. ස්පර්ශය මේක තමයි පරීක්ෂණයට ලක් කරන්න යන්නේ. මේ පොට්ටහබ රූපය දෙකක් ගැටෙනකොට මේ දෙකේ පිරිමැදීම ස්පර්ශය සිදු වෙන්නේ එක්ක පඨවි ආපෝ තේජෝ වායෝ කියන මේ හතරෙන් එකක් එකිනෙක ගැටීම. එහෙම නැත්නම් හතරම එකට ගැටීම. ඒක නිසා මේ විදිහට ඇත් එක වහගත්තට පස්සේ රූප රූප ශබ්ද රූප ගන්ධ රූප රස රූප නැති වුණාන පොට්ටබ්බ රූපය හරහත් කෙනෙකුට වායෝ ධාතුව බලනවද ආපෝ ධාතුව බලනවද තේජෝ ධාතුව බලනවද පඨවි ධාතුව බලනවද කියලා තියෙනවනම් Tamanට තේරුම් ගැනීම හැකියාවක් සරුවත් අනන්ත සඳහන් කළා තියෙනවා අඩුවෙන්ම භාවිත මනසට භාවනා කරපොන නැති මනසට අල්ලන්න පහසු වායෝ ධාතුව තමයි කියන්නේ. වායෝ ධාතුව කරන්නේ පුම්බන හකුලන එක, හොල්ලන චංචල කරන එක සහ දරණ ගතිය. ඒ නිසා හොඳට ඇඟ සමබරව වාඩිලා, පටලව වාඩි වෙලා සමබර කරගෙන ඇතුළත බලාන ඉන්නවා මේ පිටින් සංඥා දුන්න නැති වෙච්චාම මොකද්ද සිද්ධ වෙන්නේ කියලා. මේ ටික තමයි අපි ඉස්සෙල්ලාම භාවනා පටන් ගන්න වෙලාවේදී දෙන උපදේශ පන්තියේ තියෙන්නේ හොඳට ආරණ්‍යගත වෙලා රුක්ක මූලගත වෙලා ශුන්‍යාකාරගත වෙලා ඉන්න බව දන්නවනම් ඉස්සෙල්ලාම කය හොඳට පట్టල කරගෙන සමබර කරගෙන ලිහිච්ඡ ස්වරූපෙන් තියාගෙන ඇස් දෙක වහගෙන ඇතුළට හිත දාගෙන මම දැන් මෙතන ඉඳගෙන ඉන්නවා කියන එකට හිත යොමු කරන්නයි. මේ අන්න හදන මේ රූප පිළිබඳව තද බල ගවේෂණයක් කරන්න. ඉතින් මේකත් සමහරුන්ට බයයි ඇස් දෙක වහ ගන්නකොටම බය හිතෙනවා. මොකද ඒ තරම්වත් අපි මේ ඇතුළ බලන්න ඒ තරම්ම බයයි. ඇතුළ දකින්නක බීතිකාවක් සමහරකට ඒ තරම්ම බාහිර නන්නත්තරයි හිත. ඉතින් ඒ නිසා ඉතිපිසෝ ගාතාවාරි කමන්නේ කියලා ශ්‍රද්ධාවාරියක් මන් නැති කරන සීලිය හරි ඕසීපක් කරගෙන මේ ඇතුළේ තැන්පත් කරගන්න පුළුවන් නම් කලාතුරකින් කෙනෙකුට මේ බාහිරින් එන ශබ්ද වලින් කරදරයක් නැතුව කයින් එන වේදනා කරදරයක් නැතුව හිතවිලි වලින් කරදරයක් නැතුව සම්මහර විටක චිත්තක්ෂණයකට හිත අරමුණේ ඉඳගෙන ඉන්න ඉරියව්වේ ඉඳ ඉඳ තියෙනවා මේක ඉස්සල්ලාම වතාවට මේ මම දැන් මෙතන ඉඳගෙන ඉන්නවා කියලා ඉරියව්වට හිත දාන්න පුළුවන් නම් ඒ දැනගන්න පළවෙනි චිත්තක්ෂණයේදී රාගයෙන්තර, ద్వේෂයෙන්තර, මෝහයෙන්තර චිත්තක්ෂණයක් හම්බ වෙනවා. එක චිත්තක්ෂණයක් පුළුවන් නම් මේ ඉඳගෙන ඉන්න ඉරියව්වේ හිත පවත්තන්න ඒක කවදාකවත් රාගය ඇති කරන එකක් නෙවෙයි. ද්වේෂයක් ඇති කරන එකක් නෙවෙයි, මෝහයක් ඇති කරන එකක් නෙවෙයි. අන්නේම ඒකේ වටිනාකම පෙන්නලා ඒක අදාහගෙන ඇතුළට හිත නමාගෙන මෙහෙම ඉන්න පුළුවන් නම් මේක ලොකුම ලොකු ජයග්‍රහණයක්. මිනිසෙක් වශයෙන් විඳීම යුතු වටිනා දෙයක්. සමහරව අවුරුදු 120 ජීවත් වෙනවා. කවදාවත් එක චිත්තක්ෂණයක්වත්. ඒ වර්තමාන මොහොතේ නැහැ. ඒ තරමටම තිරසං හා සමානව අනුන්ගේ රූප බලනවා අනුන්ගේ ශබ්ද අහනවා අනුන්ගේ ගඳ බලනවා අනුන්ගේ රස බලනවා අනුන්ගේ පහස ලබනවා ඇතුළත බලලා අවදියෙන් ඉඳලා නැහැ. ඒසා සරුවචනසේ අභියෝග කරනවා මේ හිතට ඇතුළට නම්ලා පොඩ්ඩක් බලාගෙන ඉඳී කියලා. ඒක තේරේ කරන්න උත්සාහ කරපු දවසේ කොච්චරක් සද්ද වලින් බාධා වෙනවද කියලා කොච්චරක් වේදන වලින් බාධා වෙනවද කොච්චරක් හිතිවිලි වලින් බාධා වෙනවද මේ ඇතුලේ ඉන්න ගත්තාම හරියට කුරුල්ලෙක් මේ වනේ වනපල රුක කකා හිටපු කුරුල්ලෙක් ගෙනලා කූඩුවක දැම්මා බස බස ගාලා මේක නටන්න පටන් ගත්තා කැලේ හිටපු වල්මි මේ මේ කුළුමි හරකෙක් ගෙනලා ගමේ බැඳගත්තා වා හරිම අමාරු කොට මේ මේ එක තැනක තියන මාළුවෙක් කොට දැම්මවා ඉතින් නිකමට හිතන්න මෙවුවා මේ විදිහට පුළු පුළුවන් වෙලා කරන්නේ නැතුව මරණ චිත්තක්ෂණ එක පාරට මේක වුණොත් එහෙම කොහොම හිටියද කියලා. මරණ චිත්තක්ෂණ හොඳට මතක තියාගෙන ඉන්න. ඔය රූප පේන්නේ නැතුව යනවා, සද්ද ඇහෙන්නේ නැතුව යනවා, ගඳ නැතුව යනවා, රස නැතුව යනවා, පහස නැතුව එක පාරට හිත එනවා ඇතුළට. කවදාකවත් දැකලා නැති මේ චිත්තක්ෂණේ දකිනකොට මැරෙන්න හිතෙනවා. ඒකෙන් තමයි මැරෙන්නේ. මේ මරණය උච්චර භයානක වෙන්නේ මේ බාහිරේම නටනටා හිටපු හිත මරණයේදී යනාත්මක් නැතුව ආතපාත නැතුව කඩාන වැඩනක පාරටම ඉතරයි තේරෙන පටන් ගන්න මේ පෙන් කෙලිය ඇති කුමන නැටුම් කෙලි කවට සිනාද කවදාකවත් මේක දැකලා නැහැ. හරිම තක්කු මුක්කුකින් මැරෙන්න වෙයි. ඉතින් අර භාවනා කරනකොට කරන්නේ ටික ටික නොමර මැරෙනවා. නොමර මරනවා. වාඩි වෙලා ඉන්නකොටම මැරෙනවා. ඊමේම කරලා පුරුදු කරගත්තොත් ඇතුළට එන්න ඇරලා මේ කාමීකී කරු කරගන්න බැරි මීහරකෙක් වාගේ, කුළු මීහරකෙක් වාගේ, වල් සතෙක් වාගේ, පීචුවන්චි රිලෙවෙක් වාගේ එක තැනකට ගන්නවා කිව්වට පස්සේ තමයි අපිට තේරෙන්නේ අපි සාමාන්‍යයෙන් කියන දරුවා හදනකොට මම දරුවා දන්නේ හිතු කියන තැන හිටින්න කියලා. හැබැයි එහෙම කියන මායකාලටත් තේනවා තමන්ගේ හිතවත් හිතු කියන තැන හිටින්නේ නැහැ. දරුවන්ට බයිලා කතා කරන්නේ. අක්කොට්ට ගිනවලු දරුවන්ට කෙලින් ඵලයල්ලා දරුවනේ කෙලින් ඵලයල්ලා කිලෝ තාත්තා දිහා බලන එක හරහට යන්නේ. වැද්දෝ කියනවලු මේ ශිෂ්ටාචාර වේල්ලා අයියෝ ශිෂ්ටාචාර වේල්ලා කියලා. හැබැයි කතා කරන එක මහ එක වැද්දා. ඔන්නෝයි තමයි මේ අනුන්ට බණ කියන්න ගියාට Tamange හිත එක තවසක එක චිත්තක්ෂණයක කය නතර කරන්න හදනවා කියන එක මහ විශාල විප්ලවයක්. නමුත් අපි හිතමු කතාව කෙටි කරන්න ඕන නිසා අපිට උත්සාහ කරලා කරලා කරලා කරලා කරලා මේක බරපතල මෛත්‍රියක් මම මේ කතා කරන්නේ. මගේ ඇඟත් එක මම ඉන්නවා. මේ චිත්තක්ෂණේ මම පිරිච්ච ගතියෙන් ආඩ්‍යව සිංහාසනික වැජබෙන සක්විති රජ කෙනෙක් වගේ තමන්ගේ ආසනේ ඉන්න පුළුවන් නම් එහෙම ඉන්නකොට අර කියන පඨවි ධාතෝ හෝ ආපෝ ධාතෝ තේජෝ හෝ වායෝ හෝ මොකක් හරි එකක් ඇතුළත පේන්න පටන් ගන්නවා මොකක්වත් අඹාගෙන යන්න එපා මොකක්වත් පිටිපස්සේ යන්න එපා පේන්නේ මොකද්ද කියලා බලන්න බලනකොට ඒ කම්පන චංචල තමයි පේන්නේ. ඉපදිච්ච ගමන් බබෙක් දොරට වඩන දවසේ කියලා එකක් තියෙනවනේ. මිශ්‍ර ගෙවල් වල තියෙනවා තිබිරිගේ කියන එකක්. තිබිරිගේ තමයි ළමයි වදන්නේ. තිබිරිගේ දවස් ගාණක් තියලා තමයි දරුවා දොරට වඩන. දොරට වඩනකොට එලිපත්ත ළඟට ගෙනල්ලා පෙන්නකොට ගස්වල කොළ හෙල්ලෙන එක තමයි බබාට පේන්නේ. එයාගේ ඇස් දෙක තාම දිග එකට වැඩ කරන හැටි දන්නේ. ඒවා පාවෙන ඇස් තියෙන්නේ. ඒ පාවෙන ඇහැ ඉස්සෙල්ලාම අල්ලන්නේ චංචල කම්පන කතිය තමයි. ඒ නිසා බබාගේ තොටිල්ල උඩ අර කැරකෙන එකක් අල්ලලා තියෙනවා. ඉතින් ඒක දිහා බබා බලන ඉඳලා ඇස් දෙක එකට එල්ලකරන පුරුදු කරන පටවි අඳුරන බෑ බබාට. තේජෝ ධාතු අඳුරන්න බෑ. ආපෝ ධාතු නෑ අල්ලන්නේ ඉස්සෙල්ලාම වායෝ ධාතුවෙන් තමයි. මේක තමයි ආධුනික යෝගාවචරය බබෙකුටත් හා සමානයි. ඊටත් හපක්. ඒ නිසා මේක ඇතුලේ මේ නලියන කම්පන ගති දිහා වටිනාම ලෝකේ කරු ලොකම පිංගම කියලා හිතාන බලන හිටියොත් උගාක් වෙලාට සරුවචනාංශේ පෙන්ලා දෙනවා මේ හුස්ම ටික තමයි පේන්නේ. ඇතුලේ බලනකොට පේන්නේ. හැබැයි පේන්නේ නැහැ කියලා තරහ වෙන්න එපා. පේනවයි කියලා හිතමු. එතකොට එක හුස්මක් මේ ආශ්වාසයක් මේ ප්‍රශ්වාසයක් කියලා දෙක අල්ලගන්න පුළුවන් නම් අර කය ඇතුලේ තියාන හිතට වැඩිය තාම දැන් අර පස් ගුණයක් ලොක් කරන මයික්‍රොස්කෝප් එකකට උනොත් 10 ගුණයක් ලොක් කරන මයික්‍රොස්කෝප් එකකට දැම්මා වගේ පුංචි වැඩපිළිවෙලකට මුළු හදින්ම කරනවා. ඌන සද්ධාවකින් හුස්ම ගන්න දියා මේ හුස්මක ආශ්වාසය මේ ප්‍රශ්වාසය කියලා බලන්න. මුදි මේ අපි දැන් යන්න හදන්නේ ආනාපාන සතිය ගැන විස්තර කරන්න. ඉතින් මම නිතරම කියන දේ තමයි ඔය දායකව දැන් හෙට උදේ වෙනකොට මම ඔය මේ භාවනා වැඩ පිළිවෙල හිටින් නැත්නම් 12ට එනවා උදාට. ඉතින් ආපුවම මම පොඩ්ඩක් නතර කරලා අහනවා සාමාන්‍යයෙන් මේකෙන් කී දෙනෙක් භාවනා කරනවද කියලා ඔක්කොලා නිකන් බිල්ලෝ ආගේ බිම්බලා ගන්න. මොකද එක එක්ක භාවනා කරන්නේ නැහැ. ඔක්කොමලා ඉන්නේ මේ දාන දෙන්න තමයි තිබේ. ඒක නොදෙනවා නම් ඉතින් අපිත් බඩගිනේ තමයි. ඒකට කමක් නැහැ. ඉතින් අපිත් මොනවාරි දෙන්න ඕන නිසා අහනවා එක්කෙනෙක්වත් භාවනා කරන්න. ඉතින් උත්සාහ කරන්න බෑ සමහරට දහම් පාසල් යන ළමයි කත උසලා කියනවා මම මෛත්‍රී භාවනා කරලා තියෙනවා. එහෙම නැත්නම් කවුරු හරි පාසකම්ම කෙනෙක් කියනවා මේ පොයේ දවසට ගිහිලා භාවනා කරලා තියෙනවා. ඉතින් ස්වාමීන් වහන්සේ තරහ වෙන්න එපා. ඉච්චර ලොකුවට නම් කරන්නේ යන්තම් කරලා තියෙනවා කියලා ඉතින් හරියට මේ යම රජු රෝෂරාට ගියාට පස්සේ අපායේ දඬුවම් තීන්දුව කරන්න හදනවා වගේ තමයි බලන්නේ. ඊට දවසක උපාසකම්මනේ කැවුවට පස්සේ උපාසකම්මා කියනවා මං කෝ උපාසකම්ම මෙච්චර හරි කරලා තියෙන උපාසකම්ම විතරයි කරුණාකරලා ඕගොල්ලන්ගේ කට්ටියට ඇහෙන කියන්න කියලා. මොකද්ද භාවනාව කියලා. බොහෝම ලස්සනට ඒ උපාසකම්ම කිව්වා අනේ අපි පමේ පන්සලේ හාමුදුරන් පින්සිත් දෙන්න ඕනේ ස්වාමීන් වහන්සේ. අපි උපාසකම්ම පන්සලේ හාමුදුරුවෝ කිව්වලු දවසකට මලක් කිමින තරම් හරි කමන්නේ එක හුස්මක්වත් සතියෙන් ගන්නදී කියලා. මලක් නාහරදලා කරලා බලන ධර්මනකත් එක හුස්මක්වත් දවස් සතියෙන් ගන්න. ඊට මට හරි සතුටක් හිතුණා මේක සංවේදනය කරගත්ත හැටි උපාසකම කියපු හැටියට. ඒ නිසා කාට හරි මේ කොච්චර දරුවා දුවා මැරලා ගියත් සුනාමිය ආවත් වස්තු විනාශ වුණත් ඉසගිනි ගත්තත් දවසක් ඇතුළත එක හුස්මක් මලක් කිමින තරම් ප්‍රමාණයක් සතියෙන් ගන්න උත්සාහ කරනවා නම් ඒක මුළු ලෝකෙම මුළු සංසාරෙම මුළු ජීවිතේම කරන්න තියෙන ලොකුම පිංකම. ඉතින් පරියන්කේ වාඩිලත් අපි කරන්නේ ඕක තමයි. බැගෑ වෙලා යාප් වෙලා කියනවා එක හුස්මක් ඊට පස්සේ ඒ හුස්ම පිට කරන්න හැටි ආය ගන්න හැටි ආය පිට කරන්න හැටි කිරුවට පස්සේ අර එකකින් මෙච්චර සතුට වෙන්න පුළුවන් හුස්ම රැලි පහක් දකින්නකොට කොච්චර සතුටක් එයි හුස්ම රැලි 15ක් දකින්න කොච්චර සතුටක් එයි ඉතින් ඊට පස්සේ කරන්න තියෙන අර ලීයකට කුණ්‍යක් මේ කුණ්‍යක් බැස්සුවා වගේ දරපන්න කොට අපි කුණ්‍ය අවුල ගන්නවා ඉස්සලා. අවුලගෙන ඉල උන්ටට සරම කැසපට ගහන දෙක තුන ගහනකොට අර කුණ්‍ය දරකොටේ පලාගෙන අඹාගෙන අඬාගෙන බහින්නේ. යෝගී එක හුස්මකින් අවුල ගත්තට පස්සේ මේ භාවනාව හුස්ම රැලි දෙකක් තුනක් හතරක් පහක් හයක් තප්පර දෙකක් තුනක් ආදි වශයෙන් ටික ටික ටික ටික ටික මේක බෝ කරනකොට ඒ යෝගාචරයම තීරුම් අර ගන්නවා ක්‍රමසහ විදි කොහොමද මේ අභ්‍යන්තර අත්‍යන්තයෙන්ම ප්‍රාණය හා සම්බන්ධ මේ හුස්ම හිත පවත්න්නේ කොහොමද කියලා. කවදාකවත් කවුරු කරපු දෙයකින් Tamanට ලාභයක් නැහැ. කොච්චර දන් දුන්නත් මේකට ඇති වැඩකුත් නැහැ. කොච්චර සිල්ලක්වත් මේකට ඇති වැඩකුත් නැහැ. භාවනා Taman වශයෙන්ම කරන්නත් ඕනේ. මේක නොකර හිටියොත් නැත්නම් මේක නොකර මැරෙන්න සිද්ධ වුණොත් කරුණාකල මතක තියාගන්න මරණ මොහොතේ අනිවාර්යම සුනාමියක් තමයි. ඒකට මේ මොහොත අයිනට යන්න ඕනේ නැහැ. මරණ මොහොතේ කොහොමද සුනාමියක් එනවා? මොකද කවදාකවත් ලෑස්තිලා නැති නිසා. මොකද කවුරු හරි කරලා ලෑස්තිලා තියෙනවනම් ඒ කිනාට තේරෙන්න පටන් අරගනි තමන් ඒ වෙලාවක හරි කමන්නේ ව්‍යසනයේ හරි කමන්නේ මේ පුරුදු කරපු හුස්මට හිත දැම්මනම් පුදුම සාන්තියක් එන්න පටන් ගන්නවා. ඒක අපි තියමුකෝ ඒක මේ ලෞකික සැපයක් විදියට. අපි මේ කතාව දිගේ ඉස්සරහට ගියොත් යම් දවසක කෙනෙකුට මේ විදියට උත්සාහ කරලා විශේෂයෙන් මේ වගේ භාවනා කරන පිරිසට ඒක එච්චරම අරුමයක් නෙවෙයි. විනාඩි 10 15 20 30 හුස්මිතවත් ගන්න පුළුවන්. වරින් වර යනවා එනවා වෙන්න පුළුවන්. ආන්න එහෙම යනකොට ਸਰවඥාන්සි කියනවා දැන් ඔබ දන්නවා ආශ්වාසයේ එනකොට බලන්න. දැන් ඔබ දන්නවා ප්‍රශ්වාසයේ එනකොට බලන්න. මේක කියනවා මේ රූප දැකීමක් කියලා. මේ දකින්නේ වායෝ පොට්ටබ රූපේ. හුස්මක් එනවා හුස්මක් යනවා. හුස්මක් එනවා හුස්මක් යනවා. හරියට මයි නමක් අදින්න වගේ. නැත්නම් උන්චිලාවක් ඇහැර මඩ පැද්දෙන්න වගේ. නැත්නම් දොරක් හොලකට ඇහැර මඩ වෙනින්න වගේ. මෙන්න මේක බැලුවට පස්සේ සරුවත්යන් වාසයේගේ තියෙන සුවිශේෂත්වය තමයි මේක පුරුදු කරපෙන්නාට කියනවා දැන් මේ රූපය නැත්නම් මේ ආස්වාසිය පේන්නේ හොඳට ගොරෝසු වෙච්ච ඝන පහළ වෙච්ච ආස්වාසිය නාස්පුඩු පුරවාගෙන යනකොට තමයි යහුවෙන්නේ. ගොරෝසු ඝන පහළ වෙච්ච ප්‍රස්වාසයත් නාස්පුඩු පුරවාගෙන යන තමයි යහුවෙන්නේ. පුළුවන්ද එච්චර ගොරෝසු වෙන්නේ ඉස්සලා ආන ආස්වාසිය හට ගන්න පැත්ත බලන්න. හුස්ම එන්න පටන් ගන්නකොට බලන්න. ඊට පස්සේ පිට වෙනකොටත් ඒක ක්‍රමයෙන් ගොරෝසු වෙන හැටි බලන්න. මේකට කියනවා රූපයගේ සමුදේ බලනවා කියලා. ආස්වාස ප්‍රස්වාසී හුස්මේ හට ගන්න තැන බලන්න. මේක සඳහා එකක් සාතික වෙන්න ඕනේ. එනේන හුස්මට හිත දාන්න පුළුවන් සාතිකේ තමයි ළඟ තියෙන්නේ. ඊගාටෙන ආශාසයත් මට බලන්න පුළුවන් වෙයි, ප්‍රසවාසයත් බලන්න පුළුවන් වෙයි කියලා හොඳට කීකරු කරාට පස්සේ ඇති වෙන හුස්ම, පටන් ගන්න හුස්ම, හුස්මේ හටගැන්ම, ප්‍රශ්වාසයේ හටගන්න මෙන්න මේ දෙක බලන්න පටන් ගත්ත දවසේ තමයි යෝගාවචරය තමයි මේ ඇටයක් කණු කැපිලා මුල් බහින්න වාගේ පොළවේ ඕජාව රසය පටවි රසය පුරා ගන්න පටන් ගන්න. නිසා ආශ්වාසයේ ප්‍රශ්වාසයේ දැකලා ආශ්වාසයේ පටන් ගන්න තැන ප්‍රශ්වාසයේ පටන් ගන්න තැන යනවට කියනවා ධර්ම ඕජාව කියලා. අමුතු ධර්ම රසයක් ඉන්න පටන් අර ගන්නවා පටන් ගන්නත් ඉස්සෙල්ලා හුස්ම එන එන තැනට ගිහිල්ලා බලාගෙන ඉන්නවා කොහොමද හුස්ම නැగిලා එන හැටි. පටන් ගන්නත් ඉස්සෙල්ලා ප්‍රශ්වාසයට එළඹ සිටිනවා කොහොමද පිටවීම පිට වෙන්නේ කියලා. මුළු පටිච්ච සමුප්පාදෙම තියෙන උතර. සරුවචනාංශික දේශනාවේ තියෙන යමක හටගන්ම දකින්නවා කියලා කියන්නේ මේ ඇති හැටිය දැකීමේ ඉතාමත්ම වැදගත් විප්ලවීය පෙරහැරක් මේ පවත්වන්න හදන්නේ. නිසා ඉස්සල්ලා අපි කොහොම හරි මෙතෙන්ට එන්න නම් ආස්වාද ප්‍රසවාස දෙක එනේන එක දැක ගන්න පුළුවන්. මේ මූණට මූණ දාලා තියාගෙන ඉන්නවා කියන එක ඇති කර ගන්නවා. ඇති කරලා ඒක දියුණු කරන්න. ඒකට සමීප වෙන්න, ඒක උත්සන්න කරගන්න, ඒක ආසන්න කරගන්න, ඒක එල්ලේ හරියටම එල්ල කරන්න හරි 10 ගුණයට දාගත්ත අන්වීක්ෂයේ 40 ගුණයට දාගන්නවා වගේ ආස්වාදයේ හට ගන්න තැන බලන්න පුළුවන් නම් අර සාමාන්‍ය සතියකින් බෑ. ඊටාමත්ම සූක්ෂම සතියකින් බලාගෙන ඉන්න ඕනේ. ඒක හරියට කියනවා නම් කොයි හරි තැනක නිතර හොරකමක් සිද්ධ වෙනවා. ඉතින් ඒ හොරකම සිද්ධ වෙනකොට වෙද්දිම අල්ලන්න නම් පොලිස් කාර්යයක් එතන ඉන්න eBay. යුනිෆෝම් දාගත්ත. ඊට විතරයි ඇතිවාසිකමක් තියෙන හොරෙන් දකින්නට අල්ලන්න. නමුත් හොරත් දෙතෙන් ඇවිල්ලා හරියටම හොරකම කෙරෙද්දි පොලිස් කාර්යයකුත් ඉන්නවා කියන එක කලාතුරකින් සිද්ධ වෙන්නේ. ඊට තහා තියෙන ප්‍රයෝගය තමයි රහස් පොලිසියෙන් ගෙනලා සාමාන්‍ය මිනිහෙක් විදිහට ඉන්න අරිනවා ඒක. ඊනොට හොරා හැරෙන තාලෙන් බලා ගන්නවා මෙන්න මෙයා වෙන්න ඇති හොරා. කියලා යා දිගට නිරීක්ෂණයක් කරනවා හොරත් නොහොරත් දෙන්නටම හොරකම වෙන්න ඉස්සර වෙලා ඇවිල්ලා කාටවත් නොතේරෙන විදිහට ඉඳගෙන ඔත්තු බලන විදිහට. හැබැයි එකක් තියෙනවා. ඒ රාජ් පොලිචි නිලධාරියාට හොරා අල්ලන්න අයිතිවාසිකම සහ විධායක බලතල නැහැ. එයාට පුළුවන් වෙන ඔත්තුව බලාගන්න එක විතරයි. එයා ගිහිල්ලා පොලිසියට කියන්න ඕනේ මෙන්න මේ මනුස්සයා මේ වෙලාවට එනවා. මම දවසක් දෙකක් දැක්ක මේ මනුස්සයා තමයි මේ වැඩේ කරන්නේ. ඔයගොල්ලෝ ඇවිල්ලා ඉන්න මම හරියට දැන් වැඩේ කරද්දිම අල්ලලා දෙන්න අන්නේ වගේ මේ ආශ්වාස ප්‍රශ්වාස අල්ලනවා කියන එක පොලිස් කාර්යයක් වැඩේ කරනකොටම අල්ලන්න වගේ බොම ගොරෝසු වැඩක්. නමුත් ආශාසෙ එන්නත් ඉස්සෙල්ලා ප්‍රසවාසෙ එන්නත් ඉස්සෙල්ලා ඉඳලා බලන ඉන්නවා කියන එක ਸਰවචනාංශයේ යෝගාවචර දෙන බරපතල අභියෝගයක්. ඒකට කියනවා රූප සමුදය කෙලින්ම දකින්නයි කියලා. ආශාසෙ සමුදය හට ගන්න තැන. ඉතින් කෙනෙකුට ලොකු සැකයක් එනවා. මේ පුංචි මේ කාරණාවෙන් අපි ඔච්චර සුබටිපන්න භාවයක් ඇති කරනවාද අපි ඔච්චරම මාර්ගඵල ලබන්න පුළුවන් නේද ධ්‍යාන ලබන්න පුළුවන් නේද අභිඥා ලබන්න පුළුවන් නේද දැන් සරුවචනන්සේකට කිසිම හේතුවක් කරන්න දෙන්නේ නැහැ මොනවත් නැහැ කියනවා. පුළුවන් නම් ආශාසය හට ගන්න පැත්ත බලන්න. හට ගන්න පැත්තේ ඉඳලා ආශාසය දක්වාම ගොරෝසු වෙන හැටි. ප්‍රසවාසය හට ගන්න තැන ඉඳලා ප්‍රසවාසය දක්වාම ගොරෝසු වෙන හැටි. මෙන්න මේක දිහා බලන හිටියොත් වෙස් වෙස් නටනවත් පේනවා හොරෙන් වෙස් බඳින හැටි දකින්න. අපි දන්නවා වෙස් නැටුවට හැංගි හැංගි තමයි වෙස් බඳින්නේ. මේ ලෝකේ තියෙන හැම සංසිද්ධියකම මුල වසංගලා තියෙනවා. සෑහෙන දුරට ප්‍රකට වුණාට පස්සේ තමයි ඒක සංසිද්ධියක් බවට පත් වෙන්නේ. සංසිද්ධිය හටගන්න හැම වෙලාවෙම මායකාරී. හැම වෙලාවෙම වසංගලා කරන්නේ. ඒ නිසා ඒකටම අවධානයෙන් බලාන දිල තමයි යෝගාවචරය මේ රූපේක හටගන්ම බලන්න හදනවා. රූපයක හටගන්ම දක්නාසුලුව රූප එන්නර්ලා බලහන් ඉන්නවා කියන එක භාවනා ජීවිතය ඉතාමත්ම තලතුණා තත්ත්වයක්. දියුණු තත්ත්වයක්. නැත්නම් භාවනා දියුණු කරගන්න අපි කරන උපක්‍රමයක් තමයි ආශස් ප්‍රසවාස බලනවා විතරනේ ආශාසෙ එන හැටිත් බලනවා ප්‍රසවාසෙ එන හැටිත් බලනවා. එතකොට අපිට දවසක් හම්බ වෙයි මුලත් අරමුණත් ඊගාවකේ මුලත් අරමුණ. එතකොට යුගල යුගල දකින්න. හේතුවත් සහිත අරමුණ දකින්න. හේතුවත් සහිත ආශාසෙ දකින්න. හේතුවත් සහිත ප්‍රසවාසෙ දකින්න. මෙන්න මෙතෙන්ද ගියාට පස්සේ ਸਰවඥාංශය සඳහන් කරලා තියෙනවා ආශාසයේ මුල එක අන්තයක් ආශාසයේ මැද එක අන්තයක් මේ දෙකේ නිවන ඇත්තෙම නැහැ කියන. මේ දෙකේ නිවන නැති බවට හොඳම ලකුණ තමයි මුල අග දෙක මේක හරියට අත්තිකිලමතාන යෝගයේ සහ කාමසුකල්ලිකාන යෝගයේ අතහල යුතු අන්ත දෙක මේ දෙක. හැබැයි මේක හොඳට දැකලා මිස අතහරින්න වැඩක් නැහැ. දැකලා මිස අතහරින්න වැඩක් නැහැ කියලා කියන්නේ ਸਰවඥාන්සේ පුල්ලවේ අත ගහලා සාහතික කරනවා යම් කිසි කෙනෙකුට මුලයි මැදයි දකින්න පුළුවන්. ඒ මනුස්ස කවදාකවත් මැද ගෙවම් කළා අග නොදක නතර වෙන්නේ නැහැ කියලා. මුල දැකලා මැදට ඇවිල්ලා ඒ තරම් සිවුම්, ඒ තරම් සූක්ෂම, ඒ තරම් ප්‍රණීත සතියක් තියෙනවනම් යාට ඉබේම ඒ ඇති වෙලා පුම්බගෙන පිරීගෙන ආපු ආශ්වාසය ගෙවෙන හැටි පේන්න පුළුවන්. ඉබිදීගෙන ආපු ප්‍රශ්වාසයේ නාස්පුඩු පුරවාගෙන ප්‍රශ්වාසයේ ගෙවෙන පැත්ත බලන්න පුළුවන්. බුදුරජාණන් කියනවා නිවන තියෙන්නේ මෙන්න මේ ආශ්වාසයේ ගෙවෙන තැනයි ප්‍රශ්වාසයේ ගෙවෙන තැනයි. ඒකට කියනවා ආශ්වාසයේ නිරෝධය කියලා. ප්‍රශ්වාසයේ නිරෝධය කියනවා මේකටමයි නිරෝධ සත්‍ය කියලා කියන්නේ. නිවන කියන්නේ මේකටයි. මිදින් සෑහෙන සැකයක් ඇති කර ගන්නවා මේ තරම් නිවන කංකුම් වගේ ලාභද කියලා. මේ තරම්ම මේක හුස්මක ගෙවෙන පැත්ත ප්‍රශ්වාසයේ ගෙවෙන පැත්ත බැලීමකින් නිවනක් සාක්ෂාත් කරන්න පුළුවන්ද නිවන මේ වගේ දෙයක්ද කියලා. සත්‍ය නම් ඊ타ත්ම සරලයි. සත්‍ය ඊ타ත්ම નાශේ මුල තියෙනම කවුරුත් අදහන්නේ නැහැ. ඉතින් මොකද කරන්නේ? කිව යුත්තේ නම් ඔච්චරයි. මුල මැද බලන්න කියලා කියන්නේ අගට ඉබේ මේ යන නිසා කවදා හරි යෝගාවචරය මුලමැද මන් දකින්න දන්නවා ගෙවෙන ගෙවෙන හුස්මක ආශ්වාසයක ගෙවෙන ප්‍රශ්වාසයක ඒ ගෙවි යන තැන බලන්න පුළුවන් නම් ඒකට කියනවා රූප සමුදය රූප නිරෝධං අභිඥා රූපයාගේ නිරුද්ධ වීම දැක දැක දන දන ප්‍රශ්වාසයේ නිරුද්ධ වීම දැක දැක දන දන හැබැයි අර මේකම නිවන කියලා සැකකරන එකේ සාධාරණ හේතුකුත් තියෙනවා. මොකද එක හුස්මක ගෙවෙන හැටි, එක ප්‍රාශ්වාසික ගෙවෙන හැටි දැක්කට ඒ යෝගාවචරයට විශ්වාසයක් පහළ වෙන්නේ මේ නිරුද්ධ වීමක් වෙන්නේ කියලා. මේ ක්ෂය වීමක් වෙන්නේ, මේ වැය වීමක් වෙන්නේ, මේ විරංජන වීමක් වෙන්නේ කියන එක තේරෙන්නේ නැහැ. ඒක නිසා මේක නැවත නැවතත් ලක්ෂ කෙල කෝටි වාරයක් දකින්න ඕනේ. අර තදංග වශයෙන් දකින නිබ්බුතිය සමප් පටිපස්සම්බ නිරුද්ධය නිරෝධය බවටපත් වෙනවා. එනිසා මේක දකින්න පුළුවන් නම් එක හුස්මක ගෙවෙන හැටි දකින්න පුළුවන් නම් ඒක ආස්වාසික ඒක ප්‍රස්වාසික ගෙවෙන හැටි දකින්න පුළුවන් නම් ඒ යෝගාචරයේ තැති උඹට මේ ජීවිතයේ සෑහෙන භාවනා ප්‍රතිඵල ගන්න පුළුවන්. දැන් අපිට තියෙන ලොකම ප්‍රශ්නේ අපි මේ ත්‍රි හේතුක ප්‍රතිසන්දිත අපිට දසපාරමිතා පිළිලද අපේ සීලේ තියෙනවද නානා ප්‍රපති වලින් මේක දාලා අපිට බෑ අපිට නෑ චරුචරු ලෝකයක් නෙමෙයි තියෙන්නේ. ඉතින් මේ මනසට හොම්බටන්ලා කියන්න තැකි. උඹ ත්‍රි හේතුකද නැද්ද පාරමිතා පුරලා තියෙනවද නැද්ද උඹට මේ ජීවිතේ නිවන් දකින්න බැද්ද කියලා දැනගන්න පුළුවන් එකම දේ තමයි හුස්ම පටන් ගන්න තැන ඉඳලා මැදහරා අග දක්වාම ආස්වාසය. ප්‍රස්වාසයක් මුල පටන් ගන්න යාන්ත පටන් ගන්න තැන ඉඳලා සම්පූර්ණ නාස්පුරු පුරවාගෙන යන තැන ඉඳලා සම්පූර්ණ ගෙවන් කරන තැන දකින්න පුළුවන් නම් ප්‍රභාවයක් තියෙනවා. පිනක් තියෙනවා. මේකට කියන ක්ෂණ සම්පත්තිය තියෙනවා කියන්නේ. මේකට කියනවා අටුවාචාරින් වහන්සේලා මේකට කියනවා තදංග නිබුති එතන එතන නිවීමක් කියලා. ඊට පස්සේ භාවනා ප්‍රතිපදා මාර්ගය කියන්නේ ඕක නැවත නැවත කිරීමට වෙන්න මොකද්ද කරන්න ඕන ඕක තමයි ආර්ය අෂ්ටාංග මාර්ගය කියලා කියන්නේ. මේ ගෙවන් කිරීම නැවත නැවත දකින්න ඔබ කුමක් කළේද ඒ දේ කරපන්. ඒකට කියනවා ප්‍රතිපදා නිබ්බාන ගාමිනී ප්‍රතිපදා මාර්ගය කියලා. මේකට ඉස්සල්ලාම ඕන සම්මා දිට්ඨිය. සම්මා දිට්ඨිය කියලා කියන්නේ මේකමයි නිවන කියලා Taman අදාහ ගන්න මේක වෙන්න බෑ නිවන ඔහොම ලේසිද නිවන කියලා ඒ එනේන එක සැක කරනවා නම් තමා විහිම්ම අර පෑදීදියට බොරදී තමා ගැනීමක් තමයි කරන්නේ. තමා විහිම්ම අර අනිරාකූල ප්‍රවාහය ආකූල කර ගැනීමක් තමයි කරන්නේ. මේකට පෘථජ්ජනය අන්තිම දක්ෂයි. පෘථජ්ජනයේ වැඩිම කිරි කලයක් දෝල කොම කඳුලක් දාන එක තමයි. භාවනා කරලා මේක හරිද මම ඉන්නේ හරි පාරේද? මම සුපටිපන්නද? මේ කියන ධර්මයේ සුවක්කාදද කියලා ඒකෙම ඉඳගෙන ඒක පහුරු ගානක තමයි කරන්නේ. ඉතින් බුදුරජාණන් වහන්සේ මේ 84000 ක්‍රමයකට නානා ප්‍රකාර සූත්‍රවල පෙන්ලා දීලා තියෙන මේක පරීක්ෂා කරලා බලන එක හරි ලේසියි. නැත්නම් Tamanne පින තියනවාද කියලා බලන එක හරි ලේසි. නමුත් හැබැයි උඹ ක්‍රමසා විදි හොයන්න ඕනේ මේක ලක්ෂ කෝටි වාරයක් සිද්ධ වෙලා මේක Tamange බුද්ධියට සින්න කරගන්න එක. ඉතින් ඒක සඳහා ක්‍රමසා විදි රාශියක් අපිට යෝජනා කරලා තියෙනවා තේරවාද භාවනාවේදී. එකක් තමයි මේ විදිහට ආශ්වාසයේ මුලැමැද අග ප්‍රශ්වාසයේ මුලැමැද අග බලලා මේ ප්‍රශ්වාසයේ අග ගෙවන් වෙන තැන ආශ්වාසයේ අග ගෙවන් වෙන තැන ක්ෂය වෙන තැන වැය වෙන තැන, නිරුද්ධ වෙන තැන තමයි රහස තියෙන්නේ. හුස්මක් පාසා මේ ගෙවන් වෙන තැන බලන්න බෑ. අපි ඉතින් බෑ කියලා හිතනවයි කියලා. එහෙම නැත්නම් නොහැකි සංඥාවක් ඇති වෙලා තියෙනවා කියලා. නැති බැරි සංඥාවක් ඇති වෙනවයි කියලා. එහෙමනම් කියනවා හොඳයි. පුළුවන් තරම් ඒක බලන්න එනේන හුස්මක් පාස බලන්න එනේන ආශ්වාසයක් පාස බලන්න ප්‍රශ්වාසයක් පාස බලන්න පුළුවන් තරම් සූක්ෂම තැන ඉඳලා ගොරෝසුලා නැතිනකම් බලලා කරගෙන කරගෙන යන ගමන් සැක ඇති කරන්නේ නැතුව හිත නින්දට වැටෙන දිනට හුස්ම දිහා බලන හිටපුවාම හුස්ම දෙකම ගෙවෙන තැනක් අහුවෙනවා. ආසර්වසත දෙකම ගෙවෙන තැනක් අහුවෙනවා. ඒක අරකෙම විශාල ආකෘතියක්. එක එක හුස්මක් ඇති වෙලා නැති වෙලා යනවා ගෙවෙනවට වැඩිය හොඳට කීකරු වෙලා කය තැම්පත් කරගෙන සද්ද වලින් බාධාවක් නැතුව හිතවිලි වලින් බාධාවක් නැතුව වේදනා ප්‍රශ්නයක් නැතුව ආනාපානෙම බලන්න හිටියොත් ඒක ක්‍රමයෙන් ක්‍රමයෙන් ක්‍රමයෙන් නිකන් හඳ නැකලා හඳ බහගෙන යනවා වගේ ක්‍රමයෙන් ක්‍රමයෙන් ක්‍රමයෙන් මේ ආශ්‍රව ප්‍රසවාස දෙකම නොදැනෙන සූක්ෂම දැනකටපත් වෙනවා අන්න එතනදී මේ ගෙවන් කිරීමේ වැඩපිළිවෙලක්, ක්ෂය කිරීමේ වැඩපිළිවෙලක්, වැය කිරීමේ වැඩපිළිවෙලක්, නිරෝධ කිරීමේ වැඩපිළිවෙලක් මම මේ කරන්න කියලා. අඩුගානේ එතනදීවත් නිසක භාවයෙන්, ශ්‍රද්ධාවෙන්, කුසල ඡන්දයකින්, අදිමොක්කයකින් කටයුතු කරන්න පුළුවන් නම් ඒ පුද්ගලයා නිබ්බාන ගාමී ප්‍රතිපදාව කියන එක තේරුම් ගන්න පටන් ගන්නවා. මේක භාවනා කරනකොට එනවා අපි කරන්නේ මේකට කෙනෙක්ම් කරන එක තමයි. ඒක එනකොට ඇස් දෙක අරින එක. ඒක එනකොට හයියෙන් හුස්ම ගන්න එක. ඒක එනකොට නැගිටලා යන එක. එහෙම නැත්නම් නිින්දට වැටෙන එක. නානා ප්‍රක්‍රමීට අර තැම්පත් වෙන හුස්මට නැත්නම් ගොරෝසුත් තිබෙන හුස්ම සියුම් භාවයටපත් වෙනකොට සියුම් හුස්ම අතිසූක්ෂම වෙනකොට අපේ කෙලෙස් පුදුම විදියට ගොඩ දාන්න පටන් ගන්නවා. ඉතින් යෝගාචරයට සෑහෙන විශ්වාසයක් තියෙනවා. සෑහෙන ලෑස්තියක් තියෙනවා. සෑහෙන මේ වැරද්ද කරලා කරලා වරද්දගෙන ඉඳලා කවවද හරි මේ බණක් ඇහෙන්න ඕනේ මේ භාවනා ක්‍රමයේ තියෙන්නේ මේ රූප නිරෝධ ගාමිනී ප්‍රතිපදාවක් මේ කරන්න හදන්නේ ඒ නිරුද්ධ වෙනකොට ඒකට ආවඩායිබෝ කියන්න ඕන ඒකට අනුග්‍රහ කරන්න ඕන ඒක එහෙමම නිදා ගන්න බබෙකුට නිදා ගන්න දෙනවා වගේ මේකට තමන් කුමක් කළ යුතුද කියලා බැලුවොත් අනේ දාට හොඳට තේරෙයි යමක් නොකර සිටින එක තමයි කල යුත්තේ මේක ਸਰවඥාන්ස කියන්නේ සබ්බ පාපස්ස අකරණම් කියලා. කරන ඕනම දෙයක් පාපයක් කියලා. හයියෙන් හුස්ම ගන්න ගියත්, සැක කරත්, නිින්දට වැටුණත්, නැගිටලා ගියත් හැම එකක්ම මේකට පාපයක්. යමක් නොකර සිටීමේදී හේමම බුදියාගෙන ඉන්නකොට යන්න බුදියන්න දෙනවා කියලා කියන වතාව වගේ ආනපන සංසිද්ධකම් බලන ඉන්න නම් දසපාරමිතා ත්‍රි හේතුක ප්‍රතිසන්දි හොඳටම පරීක්ෂා කරන්න වෙනවා. අපිට ඇත්තටම මේ තෑග ලැබෙනවා මේක බාර ගන්න තරම් අපේ සම්මා දිට්ඨියක් නැහැ, ලෑස්තියක් නැහැ. මේකට අනුග්‍රහ කරන තරම් අපිට අර කාලකන්‍යයට හම්බෙච්ච රජකුමාරි වගේ පින නැහැ. කාලකන්‍යයට ඒ අර මනමේ කුමාරයාට වගේ ඒ දිසාපාමක් හම්බුණාට පස්සේ දිසාපාමක් තුමා හම්බ වෙලා ඒ පන්ති ප්‍රධානියා බවට දක්ෂයා බවට පත් වෙනවා. පත් වෙන පස්සේ දිසාපාමොක්ගේ දුව කසාද බඳලා දෙනවා. ඒක තමයි ඒ දවස්වල දෙන දඬුවම හරි ජයග්‍රහණය. ඉතින් මේ අම්මන්ඩි කාලකන්ණි මිනිස්සයා දිසාපාමොක් ආචාර්ය ඉතාම සුකුමාර බ්‍රාහ්මණ කාන්තාවක් කැලේ මැදින් යනකොට මේ මිනිස්සයාට කුලකාන්තාවකට උපස්ථාන කරන්න හැටි දන්නේ නැහැ. ඊට පස්සේ ළඟ තියෙන අට්ටික ගහකට නැගලා හොන්තර බඩ පිරෙන්න අට්ටිකකක්. ඉතින් අර ගෑණි ඉතින් කවදාද මිනිහනේ අනේ මටත් gediyak එන. ඇයි පරට්ටි උඹට ගන්න වෙලා කන්න බෑ උඹත් නැල කාපන් කියලා. අර ගෑණි කවදාකවත් හිතන්නේ මේ මගේ කතාවද මිනිහාගේ මෙහෙම දෙයක් අහන්න හම්බ මේ ගෑනුට ගස්න කපන් කියලා මේ මිනිහා කියයි කියලා. ඉතින් මොනෝ කරන්නේ? අර ඇලෙවිච්ච ගහ නිසා මේ මිනිස්සයා දනිපනි ගහන අර අම්මන්ඩි නගල ඉවරලා ඩිඹුල් කියලා කියන්නේ මේවට මේ අට්ටිකගෙඩි කනකොට අර මිනිස්ස එහා පැත්තෙන් බහලා ගහ මුලට ගොඩාක් කටුකොල් දාලා එහෙනම් තෝ කකා හිටපි කියලා පැනලා ආනී වගේ තමයි ආනාපාන සතියේ සැලකිල්ලත් ගෝධිනා කරන්නේ අර කාලකන්ණිය තමන්ගේ ගෑනට කරපු දේ තමයි. ඉතින් මේ බණ කියන්නේ මම නැවත නැවත මතු කළ දෙන්නේ භාවනා කරනකොට මෙතේ යන්න පුළුවන් මේක වෙනද ලෑස්තියක් නැත්නම් සම්මාදීතිය නැත්නම් කොච්චර කරත් ඒ වෙලාවේදී චකිත, කම්මැලිකම, ඒකාකාරීකම, නිදිමත ගතිය, ඔළුව කඩා වැටෙන ගතිය, ඇඟ ගැසෙන ගතිය নানা ආකාරයෙන් කෙලස් මතුවෙන්න පටන් ගන්නවා. ඉතින් යෝගාවචරයේ අඩු ගන්න මේ රූප පිළිබඳව රූපයගේ හටගන්ම දක්න. ඒ කියන්නේ ආස්වාසේ හටගන්ම දක්න. ඊට පස්සේ හටගත්ත ආස්වාසේ ප්‍රස්වාසයෙන් වෙන් වෙන හැටි දක්න. ඊට පස්සේ ආස්වාසේ ඉවර වෙන හැටි දක්නවා. ඊට පස්සේ ප්‍රස්වාසය හට ගන්න හැටි දකිනවා. ආශ්වාසයෙන් ප්‍රස්වාසය වෙනස් වෙන හැටි දකිනවා. ප්‍රස්වාසය ගෙවම් කරන දකිනවා කියන එකට සුද්ධ වශයෙන් කියන්න පුළුවන් රූපස් ඒවං රූපං අභිඥා ඒවං රූප සමුදයං අභිඥා ඒව රූපං ඒවං රූප නිරෝධං අභිඥායි කියලා කියන්නේ ඊටාම සූක්ෂම මන්තමේ හැම හුස්මකම මේ මුල මේ මැද මේ අග කියලා දකිනවා. ඉතින් සමහරු මේ වගේ විචිතුරුව මේ කතාව කියලා දෙන්න දුන්නාට පස්සේ මේ රූප ධර්ම වල ආශ්‍රද ප්‍රසවාසයේ මුල මැදාග බැලීමට විශාල ප්‍රයත්නයක් කරනවා. කොච්චරක් ඒක සමාහත්ලාට වරදට පාවිච්චි කරනවද කියලා කියනවනම් ඉඳ දැන් භාවනා වැඩමුළුවක ඉන්නකොට එහෙම ඉඳගත්ත ගමන් වගේ බොහොම ශීක්‍රයෙන් හුස්ම නොදැනී යන තැනට ආවට පස්සෙත් මුල මැදාග බලන්න උත්සාහ කරනවා. ඒක නෙවෙයි අදහස් කරන්නේ ඒ ආස්වාද ප්‍රසවාස ගොරෝසුට පේනවනම් පමණ ආස්වාද ප්‍රසවාසයෙන් හිත පිට යෑම නතර කිරීම සඳහා ආස්වාද ප්‍රසවාසය ලං කිරීම සඳහා ආස්වාද ප්‍රසවාසයේ ශියුම් කිරීම සඳහායි මුලමඳක බලන්නේ. ඉබේම මුලමඳක බලනවනම් පේනවනම් ආ ඒකේ ඉබේම සූක්ෂම වෙනවනම් ඒකේ මුලාන්තමකට බලන දෙයක් නැහැ. මම නැවතත් මේකම කියනවා මොකද මේ කමඨාන් සුද්ධ කරනකොට මේක ඉතාමත්ම වැදගත් වෙන නිසා. භාවනාවේදී දවස් 7-8 9 යනකොට ඉඳ ගන්නකොටම හුස්මෙන් දෙකෙන් සමහරලාට ඒ පරණ පුරුද්ද නිසා හේතු සම්පatti නිසා හුස්ම සංසිඳනවා නම් ඒක ආය හයියෙන් හුස්ම අරගෙන කි මුලැමැදාක බලන්න යන්න ඕන කමක් නැහැ. මුලැමැදාක බලන්නේ හුස්ම සංසිඳව ගන්න තාම. හුස්ම සංසිඳිලා නම් ආයක අවසන් යන්න එපා. අවශ්‍යපු ගමන් ආය සතියේ සමාධි කරේ. එimhe සංසිඳෙන්නේ ආදුනිකයට. ඒ වෙනකොට හිත පිටපනිනවා නම් අන්නේ විදිහට සංසිඳවා ගැනීම සඳහා පිට නොපනවා නොගැනීම සඳහා කියනවා ආශස් ප්‍රසවාසී මුළුමැදක් බලන්නේ. ඒක එක අවදියක්. ඒ අවදිය පෙන්නට පස්සේ උපක්‍රමය අවශ්‍ය වෙන්නේ. හැබැයි මේ දෙක ගලපලා මම මෙහෙම කියන්නම්. එතකොට සමහරලාට මේක ප්‍රොජනවත් වෙයි. යම් කිසි කෙනෙකුට ඉඳගන්න ඉඳගන්න පරියන්කයක් පාස නැත්නම් බොහෝ පරියන්ක වල ආනපන සංසිඳනක අත්දකලා තියෙනවනම් අන්න ඒකට අනුග්‍රහ කරමින් භාවනාව කාර්යක්ෂම කිරීම සඳහා ඉඳගත් ගමන් වාඩි වෙච්ච ගමන් තමන් සමබරව සැහැල්ලුව වාඩි වෙලා ඉන්න බව දැනගෙන දැනෙනවා දැනෙනවා කියලා මෙනෙහි කරනවා. මොකක්ද දැනෙනවා කියන්නේ මම මැරිලා නැති බව දන්නවා. මට නිින්ද ගිල්ල නැති බව දන්නවා. මට ක්ලාන්ත වෙලා නැති බව දන්නවා. ඉන්න බව දන්නවා. ආනේම බලාගෙන ඉන්න වෙලාවේදී ඒ දැනීම හරහා ලාවට යාන්තමට ආස්වාස් ප්‍රසවාසෙත් පේනවා. හැබැයි දන්නව නොබෝ වෙලාවකින් මේකත් නැති වෙනවා කියලා දන්නවනම් අන්නේ වැඩේට අනුග්‍රහ පිනිෂ ඒ දැනෙනවා දැනෙනවා කියලා මෙනෙහි කරමින් ඉන්න වෙලාවේදී පේන ආශ්වාස ප්‍රශ්වාසී ප්‍රශ්වාසයේ අග පමණක් බලන්න. එතකොට බොහෝම ඉක්මනට සංසිඳීම සිද්ධ වෙනවා. ඒක බැයි ඊට ඉස්සෙල්ලා පරියන්ක කීපයකදී සාර්ථක වෙලා ඒ සාර්ථක අදිෂ්ඨාන ශක්තිය හිතකට මම මේ උපදෙස් දෙන්නේ. වාඩි වෙනවා වාඩිලා දැනෙනවා දැනෙනවා කියලා මෙනෙහි කරලා ආශ්වාස ප්‍රශ්වාසයෙන් මෙනෙහි කරන්න යන්න ඕනකමකුත් නැහැ. දැනෙනවා කියලා මෙනෙහි කරනට ආසකසස පේනවනම් ඒකත් බොහොම ඉක්මනට තුනී වේගන යන නැම්මෙනම් තියෙන්නේ ප්‍රශ්වාසයේ අග පමණක් බලන්න දැනෙනවා කියලා මෙනෙහි කරන ගමන. මෙනෙහි නොකලත් ප්‍රශ්නයක් නැහැ. එතකොට බොහොම ඉක්මනට ප්‍රශ්වාසයේ අග දැනගන්න පුළුවන්. එතකොට මුලැමැද දැකලා අග දැක්කත් මුලැමැද නොදක අග දැක්කත් මධ්‍යම ප්‍රතිපදා වෙලා තියෙන්නේ අග දැකීම තමයි. ආස්වාසයේ අග දැකීම ප්‍රස්වාසයේ අග දැකීම. යම් වෙලාවක යෝගාවචරය මේක අදාහගත්තොත් මේක සුපටිපන්නමයි මේ බන සුවක්ඛාතමයි කියලා අදාහගත්තොත් මේ ඇති වෙන ආස්වාසයේ අග වලිගය කෙලවර දැකීම ප්‍රස්වාසයේ අග වලිගය කෙලවර දැක්කා නම් ඒ යෝගාවචරයට කවුරු හරි කරන සද්දයක් බාධක මට්ටමේ තිබුණත් ඒක එනකොට හරි කන පීරි ගන්නවනේ. කටුවක් කූරන්නා වගේ දැනෙනවනේ. නමුත් යම් වෙලාවක ඒ සද්දේ ගෙවන් කීගෙන යනකොට දැන් ඉවරයි ඒ සද්ද ඉවර වෙගෙන යනකොට තේරෙන පටන් ගන්නවා සද්ද ඉවර වෙනකන් බලන් ඉන්නකොට ප්‍රස්වාසය අග බලන් හිටියා වගේ බොහොම සංහිඳියාවකට යනවා. මන පුංචි වේදනාව එනවා. ඒ පුංචි වේදනත් එනකොට දංගෙඩි උඩ උඩ තියාගෙන වගේ දැන් ගහලයා ගහයි මම මැරෙයි කියන විදිහට බයක් එනවා. නමුත් අර ආස්වාද ප්‍රසවාසයේ අග බලන කෙනාට ඒ වේදනාව යන හැටි දැක ගන්නට ලොංගකට හැංගිලා කෙරෙන්නේ. වේදනාව අකක් දැක ගන්න අපි ඒ ටික කතා කරන්න බලාපොරොත්තු වෙනවා රූපෙන් පස්සේ වේදනා සංඥා සංඛාර විදිහට යන්න බලාපොරොත්තු වෙනවා. මම මේ කියන්න හදන්නේ ආස්වාදයේ හෝ ප්‍රසවාසයේ අග දැකීම තමන්ගේ අතිසූක්ෂම සතිය බව තේරුම් ගත්තොත් ඕනෙම කරදරයක අග බැලීම දක්ෂ වෙන්න පටන් ගන්නවා. ඇයි එහෙම කියන්නේ මේ ලෝකේ එන්න තරමක් එන්නේ කරදරමයි. තරුවතන්සේ සඳහන් කළා තියෙනවා උපදින තාක් උපදින මේ ලෝකේ දුක. නැති වෙන තාක් මේ ලෝකේ දැන් තියෙන දුක. ඒ නිසා දුකක අග බලනවායි කියලා කියන්නේ සැප. දුකක මුල බලනවා කියලා කියන්නේ දුකක්. සා බහුලව සිද්ධ වෙන්නේ දුක නම් Nirodhe බලන් ඉගෙන ගන්නවා. ගෙවම් කරන තැන බලන් ඉගෙන ගන්න තවසේ තීරුම් අරගන්න මේ සෑම දෙයකම සතුටු වෙන්න කාරණාවක් තියෙනවා. ඕනෙම දුකක සතුටු වෙන්න කාරණාවක් තියෙනවා. වේදනාවක් ඇවිල්ලා යනකොට, ලෙඩක් ඇවිල්ලා යනකොට, නිදිමතක් ඇවිල්ලා යනකොට අන්නේ ගෙවම් කරලා බලලා කවදා හරි බණකදී කියන්න වෙයි දැනගන්නත් වෙයි මෙච්චර ආසාවෙන් ඇති කරන සතිය නැති වෙලා සතිය අසතිමත් වෙලා සතිය ගෙවම් කරන කොටත් බල්ලා සතුටු වෙන්න පුළුවන් දවසේ ආපු වෙලාවේදී නිවනේ දොරකඩ. මෙච්චර ආසාවෙන් ඇති කරන සමාධිය සම්පූර්ණ නැති වෙලා ඒ සමාධිය නැති වෙන හැටි බලන්න පුළුවන් නම් ඒත් නිවනේ දොරකඩ. මෙච්චර ආසාවෙන් අපි වඩන මේ සද්ධාව මොකක් නැති වෙන වෙලාවක. ඒක දිහත් බලලා නැති වෙන හැටි බලලා සතුටු වෙන්න පුළුවන් නම් මේ වීරිය නැති වෙන හැටි බලලා සතුට වෙන්න පුළුවන් නම් ප්‍රඥාව නැති වෙන හැටි බලන්න පුළුවන් ඔච්චරයි නිවන කියන්නේ. මෙතන ඒක ටිකක් දිරව ගන්න අමාරුයි රැයට නිින්ද යන එකක් නෑ මේක ඇහුවොත්. ඒ නිසා අපි ටික දවසක් ගියාට පස්සේ මම මේක නැවත නැවතත් මම මේක කියන්නම්. සහ කවදා හරි ආශ්වාසය ප්‍රශ්වාසය දෙක කීකරු කරගෙන ආණ්ඩුමට්ටු කරගෙන මේචල් කරගෙන ආශ්වාසය ගෙවෙන හැටි ප්‍රශ්වාසය ගෙවෙන හැටි මේ ටික හොඳට මතක තියාගන්න ප්‍රශ්වාසය ගෙවීම බොහොම ප්‍රකටයි. දකින්න පටන් අරගත්තොත් තමන් කරා පැමිණෙන කොයි දේ ආවත් ඒ ගිවන් වෙන හැටි බලනකොට තමන් පුදුමාකාර ඈත්widetildeක් ඈත් වෙනවා සංසිද්ධියේ. තමන් පුදුමාකාර විමුක්තියක් ලබන සංසිද්ධියේ. එනකොටයි පවතින කොටයි බැඳෙන ගතියක් තියෙනවා. අල්ල බදා ගන්න ගතියක් තියෙනවා. ගිවන් වෙන හැටි දකිනකොට පුදුමාකාර නිදහසක් එන්න බලන නිසා ලෝකෙ කොච්චර සිද්ධි සංසිද්ධ සිද්ධ වුණත් වෙන වෙන සංසිද්ධියේ ගෙවන් වෙන පැත්ත බලන්න පටන් අරගත්ත පස්සේ මේ මනුස්සයා කොහොම කෙරුවත් ඉන්නේ Nirodhe පැත්තේ. මේකට හිත පොඩ්ඩක් පුරුදු කරලා දෙන්න ඕනේ ආශ්වාස පාස ප්‍රශ්වාස පාස. මෙන්න මේ විදිහට යම් කිසි විනාවක මේ පුංචි වලට දකින්න ආශ්වාස ප්‍රශ්වාසයේ හරහා මුළු සංසිද්ධිම ලෝකයේ ඇති වෙන ඕනම දෙයක සැපක් වේවා දුකක් වේවා ඇත්තටම කියනවා මේක ඇති සැපක් නැහැ. ඒ සැප නිකන් මේ මායාවක් විතරයි තියෙන තියෙන හරියක් තියෙන දුකමයි අන්නේ දුකේ ගෙවම් කරන පැත්ත බලන්න පටන් අරගත්තට පස්සේ මේ යෝගාවචරයට ලොකු සංස නිතරම කියන දෙයක් තමයි අපේ ශරුවචනාංශිකේ තියෙන ගුණේ බහුන්නං වතසෝ භගවා සත්තානං දුක්ඛා පහත්තා බුදුරජාණන්සේ මේ ධර්ම ක්‍රමයේ කියලා දීම නිසා මනුස්සයන්ට පැමිණෙන තියෙන විශාල දුක්ඛඳක මහ බරහරිය බුදුහාමුදුර අයින් කළා දාලා තියෙනවා මේ සම්මා දිට්ඨිය නිසාම නිසා සම්මා දිට්ඨියකින් යුක්තව සිද්ධි වෙනකොට කලබල වෙනවා. අඩු ගානේ ලෙඩක් කෙනකොට. ලෙඩේ එනකොට පැනලා බෙහෙත් කරන්න යන්න එපා. අනිවාර්යයෙන්ම මේතෙන් ලෙඩ හටගන්නවා. අපිට කවුරුත් ගහන්න බලන්න එනකොට කඩාපනින්න එපා. පොඩ්ඩක් බලන්න මොකාටද එන්න හදන්නේ කියලා. බල්ලෙකුණ කලාන පයින්ට යනකොට දිව්වොත් මොකද වෙන්නේ? එළෝ එළෝ කන්න. බලහන් හිටියොත් එක සැරයක් කයි ඊට පස්සේ ඌ දන්නවා මේ බල්ලෙක් නෙවෙයි මිනිස්සෙක් කියලා. දුවන්න ගත්තොත් ඌ ඉඳන බල්ලෙක් වෙන්නද කියලා. එළවෙලෝ කනවා. ඕන එන දෙයකට මුණ දෙන්න. කද්දාකවත් ඒ වගේ වෙලාවට බුදුන් අමතක කරන්න එපා. ශ්‍රද්ධාව නැති කරගන්න එපා. මූණ තීමෙන් කද්දාකවත් මොනවක්වත් වෙන්නේ නැහැ. දුවන්න යනකොට ඔය කටුකුරුන්ද ස්වාංශ කියනවා යකෙක් කෙලවන කියලා දිව්වොත් දුවන දුවන පීරක් පාසා යකත් එක්කම තමයි දුවන්නේ. බුදුහාමර කියලා තියෙන බයක් ඇති වුණා නම් දුවන්න බෑ එතන නතර වෙලා බලපන්. තනියම සක්මන් කරගෙන ඉන්නකොට හරියට පිටිපස්සෙන් කවුරු හරි ඇවිදිනා වගේ මහ බය ඇති වෙනවා අඟ හිලිපරනවා. බුදුහාමර කියනවා එතනම නතරලා දුවන්න ගියොත් එළවන. ඒ බයත් එක්කම තමයි යන්නේ. ඒ නිසා පොඩ්ඩක් නතරලා මුණ දෙන්න. ඒ නිසා ඒ සතිය බලමහිමේ කියන පොත ලියන අපේ ඥානපෝනික ස්වාමීන් වහන්සේ කියනවා මේ ලංකාව වගේ රටවල මේ වෙජ්ජම කියලා එකක් තියෙනවා යක්කු වෙලවන කතාවක් තියෙනවා ඉතින් ඒකෙදී මේ මේ මේ යකණ්ඩ තටුව පුදලා හැම යකාටම කතා කරනවා. ඊරි මස්සිනා, ඔඩ්ඩි මස්සිනා, කලු කුඹරයා, කලු කුමාරයා ඔක්කොටම කතා කරනවා. කතා කරනකොට එක එකා එන්න පටන් අරගන්නවා. උංගුගේ ඔෆිස් වහන වහන වෙලාවට එන්නේ ඔය කියන්නේ රෂ් එක වෙන වෙලාවල් තියෙනවා. ඔය ඔෆිස් යන වෙලාවල්. ඒ වෙලාවට එක එක යකා එනවා. එන්න යකාට බය වුණොත් ඌ ගහනවා. එන්න යකාට මූණ දීලා මේ දීරිවන්සේ නාවන ලේකොටුව දීපන්. අර කාවන උද්දණ්ඩ දීපන්. මූණ දීපු ගමන් යකා බයයි. බය වෙලා දිව්වොත් එළෙව්වා. ඒ නිසා යක්ක සාත්‍රයේ දීන්නේ යකා එනකොට නම කියලා කතා කරද්දී යකා හීන් දාඩි දානවලුට. මාරයාවත් මූණ දුන්නොත් බය වෙනවා. ඒක නිසා මොනවා හරි දෙයක් වෙනකොට අපි ලොකු සංසි ඉන්නකම්ම කිව්වේ මේ ලෙඩ වෙනකොට කරුණා කරලා ලෙඩේ රෝග ලක්ෂණ මතුවෙනකම් බෙහෙත් කරන්න එපා. අඩු ගන්න කියනවා මේ හෙම්බිරිසා ටිකක් තද වෙනකන් දෙහිකොළ දුම් අල්ලන්න එපා. ඒක සෙමෙන්ටික මේරුවට පස්සේ දුම් අල්ලන්න. ඊට පස්සේ අල්ලනනම් අල්ලන්න නිකන් දුම් නිකන් සාමාන්‍ය හුමාලේ විතරයි. ඉතින් මොරන්නේ ඉතලා දෙහිකොළ ඇල්ලුවොත් මොකද වෙන්නේ? මිනිසා අටුවාචාර්ය වංශල සඳහන් කරලා තියෙනවා බේසජ්‍ය සමුට්ඨිත රෝගෝ වි අතිකිච්ඡෝ කිය. අද තියෙන රෝග 90%ක්ම බෙහෙතෙන් හටගත්ත රේ. කද්දාක සනීප කරන්න බෑ. ඊට්‍රොජෙනික් ඉෆෙක්ට් කියලා වෛද්‍ය සාත්‍රය හොඳටම දන්නවා අද බර ගාණක් තැවෙන්නේ මේ බෙහෙත් කියලා හිතන වස වගේක් ඇඟේ දාගෙන ඉති ඒකෙන් එන සංකේ. ඊට වැඩිය හරිය ලේසි විස බීජෙන් මැරෙන එක. ලේඩෙන් මැරෙනකොට බේතෙන් මැරෙනකොට වෙන්නේ තියෙන්නේ මැරේ මොකටද කියලාවත් හොයාගන්න හම්බෙන්නේ. මරණ දහති කියවත් හරියට ලියා ගන්න නිසා ලෙඩක් එනකොට පොඩ්ඩක් ඉන්න. එතකොට තමයි ශරීරයේ ප්‍රතිශක්ති වැඩිලා ලෙඩේ මොකද්ද කියලා දැනගෙන බෙහෙත කරන්න වෙන්නේ. ඒ වගේම ජීවිතේදී සිද්ධි තුන ඕනම දෙයකට හටගන්නමක් තියෙනවා මැදක් තියෙනවා අගක් තියෙනවා. ඒ සංසිද්ධියේදී මේ මුල මැද දෙක තමයි ඉවසීමේ ශක්තිය බලන තැන. එනකොටම කඩාපනිනවා කියලා කියන්නේ ඒ තරම්ම බයක්, ඒ තරම්ම උපේක්ෂාවක් නැති, ඒ තරම්ම සැලෙන මනසක්. තලතුණකම කියලා කියන්නේ මුලැමැද දැකලා අඟ එනකොට දන්නවා ඒ ලෙඩේ ඒකෙන්ම සනීප වෙනවා. අපි කියන්නේ දෙයයන් ලෙඩ කියලා. දෙයයන් ලෙඩ මොනක් කරනවද? මොනක් කෙරුවොත් වැඩි වෙනවා. ඒක නිසා ඔය සම්බාහන විද්‍යාව පොතේ එළියට තියෙනවා හෙම්බිරිස්සක් හෙම්බිරිසාවක් ඇවිල්ලා බෙහෙත් කළොත් දවස් 6න් සනීප වෙනවා. බේත් නොකොලොත් හතරෙන් සනීප වෙනවා. බේතෙන් තමයි අරිතුරු දවස් දෙක අල්ලලා දෙන්නේ. මේ වගේ කරා පැමිණෙන දුක්වලට මූණ දෙනවා මිස දුක්ඛ සත්‍ය තේරුම් ගන්න වෙන ක්‍රමයක් නැහැ. අද දෙමාපියෝ දරුවන්ට පුදුමාකාර විදිහට මේ එන්න තියෙන දුක් නොදී ඒ දරුවෝ සම්පූර්ණ නිකන් කුල්ලෙන් වාලා හදන පුන්න පෝල් පින්න පෝල් ගෙඩි වාගේ උන්ට කැස්සට එම්බිරිස්තාවට දූවිල්ලකට අවුවට වැස්සට දරා ගන්න බැරුව ලොකු වුණාට පස්සේ දෙමාපියන්ට සාප කරනවා. උන්න දෙන්න ඕනේ ඒ ඒ පරිසරයත් එක්ක හැප්පිලා අවශ්‍ය ප්‍රතිශක්තිය ඇති කළ දෙන්න. එහෙ නැත්නම් මානවයා මැකෙයි මේ මහ පොළවේ. ඒ තරමට මේ ශප දෙන්න හදනවා මේ දුක්ඛ සත්‍ය කියන එක අමතක කරලා. දුක්ඛ සත්‍යෙට මූණ දෙන එක තමයි මූලමැද දෙක හොඳට ඉවසලා බලන ඉඳලා ගෙවන් වෙන හැටි බලන්න පුදුමාකාර ශක්තියක් එන්න පටන් ගන්නවා. ඒ නිසා සරුවචනන්සේ මේකෙදි කියනවා ඒවන් ඒවන් රූපං අභිඥාය රූපේ දැනගෙන ආස්වාසේ මැද දැනගෙන. ඒවන් රූප සමුදයං අභිඥාය ආස්වාසේ මුල දැනගෙන. ඒවන් රූප නිරෝධං අභිඥාය ප්‍රසවාසේ අග දැනගෙන. ඒවන් රූප නිරෝධ ගාමිනී පටිපදං අභිඥාය නැවත නැවතත් ආස්වාසේ දකින්නේ කොහොමද මැග අග එවන් ආකාරයට භාවනා ගෙනියලා එහෙම කරනකොට මේ රූප ධර්මයන් පිළිබඳව නිබ්බිදා විරාගය ඒ කියන්නේ ඒ රූප ධර්මයන්ගේ විචිත්‍ර භාවය අර කාම දනවන හැඟීම නෙවෙයි එන්නේ. ද්වේෂය දනවන හැඟීම නෙවෙයි. මේ කොයි එකෙත් අවසාන තියෙන ගෙවන් වෙන එක නම් ඒක පිළිබඳව අල්ල බදා ගන්න ගතිය. ඒකට බැඳෙන ගතිය. ඒක ආස්වාද කරන ගතිය වෙනුවට ඒ ගෙවන් කරන පැත්තේ යන්න යන්න නිබ්බිදා විරාගය ඒකේ නිර්වේද ගතියක් රූපස්ස නිබ්බිදා විරාගා නිරෝධා අනුපාදා ජීවම් කරන පැත්ත දකින්න පටන් අරගත්තට පස්සේ බුද්ධ ජනක කියනවා දැන් නම් සුපටිපන්නයි මේක තමයි බුද්ධ ජනක කියන්නේ ඒවං රූපං ඒවං රූප නිරෝධ ගාමිනී පටිපදං අභිඥාය රූපස්ස නිබ්බිදා විරාගා නිරෝධාය පටිපන්න රූපේ ගෙවම් කරන තැන පිළිපැද්දානම් විරංජන වෙන පැත්තට පිළිපැද්දානම් තේ සුපටිපන්න එයාට තමයි බුදුහාමුදුරෝ මනාකොට ධර්මයට එළඹිච්ච කෙනයි කියලා කියන්නේ. ඉතින් මේ එක හුස්මක එක ආස්වාසයක එක ප්‍රස්වාසයක එක සද්දෙක එක වේදනාවක එක හිතවිල්ලක හැම එකකම මේ සංස්කාර ස්වરૂපය කියලා කියන්නේ උපාදෝ පඤ්ඤායති වයෝ පඤ්ඤායති තිතස අඤ්ඤතත්තම් පඤ්ඤායති ඕනම සංස්කාරයක මුලක් තියෙනවා මැදක් තියෙනවා අගක් තියෙනවා මැද මැද අග තියෙන එකට සංස්කාර කියලා කියනවා මතුවෙන තාක් මතුවෙන සංස්කාර නම් අපිට කරන්න තියෙන එක හොඳ වැරදි නරක බලන්නවක්වත් හරි වැරදි බලන්නව සුභාසුභ බලන්නවක්වත් නෙමෙයි මේක මේකේ මුල මේක මැද මේක අග විපස්සනා හරි ලේසි නිර්වචනය කරන්න මේක තමයි නිර්වච විපස්සනා නිර්වචනය යමක ඇති හැටිය දකින්නයි කියලා කියන්නේ මුල දැකපමණින් කලබල වෙන්නත් එපා මැද දැකපමණින් විශේෂඥතාවය ප්‍රකාශ කරන්න යන්නත් එපා අග වෙනකම්ම බලන්න යේ ධම්මා හේතුප්පබව තත තේසං හේතුන් තථාගතෝ ආහ. තේසංචයෝ නිරෝධෝ. අපේ ਸਰුවචනාංශය කරපු ප්‍රධානම දේශනාව තමයි යසයි ස්වාමීන් වහන්සේ සාරිපුත්ත ඒ කෝලිත බ්‍රාහ්මණයට කියන්නේ තරුණ බ්‍රාහ්මණයට යේ ධම්මා හේතුප්පබව මොනවා හෝ හේතුවකින් හටගත්තා නම් ඒක ਸਰුවචනාංශය කියනවා. ඊට පස්සේ ඒකේ නිරෝධය වෙන තැනක් කියන උච්චරය බුද්ධ ආගම කියන්නේ. එහෙම නැත්නම් සක්කාත ධර්ම කියන්නේ උච්චරය. මොනක දැක ගැනීමට කටයුතු කරන එකට කියනවා සුපටිපන්නයි. සුපටිපන්න වෙන්න ඒ පැවිදිලා ඔබ සම්බදලා ඉසබාලා සිවුරුවන් දින්න ඕන කමක් නැහැ. ඕනම කෙනෙකුට ඒක ආස්වාස ප්‍රසවාස පාස මේක පරීක්ෂා කරන්න පුළුවන් නම් ඊට පස්සේ යාට තේරෙනවා නම් මේ හරහා බුදුහාඳුරණ කිච්ච වෙනවා ධර්මයට කිච්ච වෙනවා සංඝහට කිච්ච වෙනවායි කියලා යම් ආකාරයකට කටයුතු කරුවොත් ආස්වාසයේ මුලමඳාක බලන්න පුළුවන්ද? ඒක කරන්න. යම් ආකාරයකට සද්දක මුලැමැදාක බලන්න පුළුවන්ද යම් ආකාරයක හිතවිල්ලක මුලැමැදාක බලන්න පුළුවන්ද යම් ආකාරයක වේදනාවක සංඥාවක ආදී වශයෙන් මතුවෙන්න පුළුවන් හැම දෙයකම ආනපනෙන් පටන් ගන්න මුලැමැදාක බලන්න පටන් අරගත්තොත් ඒක ලොකු විනෝදාංශයක් වෙයි ජීවිතේට හිතන්න එපා එතකොට අපි ජීවිතෙන් පැනලා ගියයි කියලා ඉතින් සම්පූර්ණ ජීවිතය ජීවත් වෙන ගමන් ඒ සිද්ධියෙන් පරිබාහිර වෙලා ඒක දිහා බලන්න පුළුවන් ශක්තිය මේක තමයි සුපටිපන්නය ඉතින් යම් කිසි කෙනෙක් සුපටිපන්න නම් යේ සුපටිපන්නාතේ ඉමස්මින් ධම්ම විනය ගාධන්ති කියලා තියෙනවා. යමෙක් මේ සුපටිපන්න ප්‍රතිපදාට ආවනම් යා මේ ධර්ම බැසගත්තා. ධර්ම විනය බැසගත් කෙනෙක් පාඩපත් වෙනවා. ස්ථාවරත්වයේ ලැබපු කෙනෙක් පාඩපත් වෙනවා. මේකට ධම්මට්ඨේටි කියන නමත් පාවිච්චි කරනවා. ධර්මී තහවුරුව ලැබෙනවා යාට. ඊට පස්සේ යාට ධර්ම ආරක්ෂාව ලැබෙනවා. ඊට පස්සේ යාට මේ න්‍යාය ධර්ම කියන එක ඒ ඉත්තු නියාමයේ, කම නියාමයේ, බීජ නියාමයේ, ධම්ම නියාමයේ තේරෙන පටන් ගන්න. මොකද මොනම දෙයක්වත් ආවට දේවල් පෙරලන්න හසුරවන්න යන්නේ නෑ. ඒකේ මුලැමැදාක බලන තරම් පැත්තකට බලන්න එකයි කරන්නේ. හිතා ගන්න අමාරුයි මෙච්චර මේ ගැඹුරු විපස්සනාවක් මේ වගේ සරල මේ වගේ ලේසි ක්‍රමයකට දාන්න පුළුවන් කියලා. නමුත් මේ ලේසිකමේට දාන්නේ එක සිද්ධියක මේක නැවත නැවතත් කරනවා කියන කම. එනේන හුස්මක් පාසා මෙහෙම මුලැමැදාක බලනවා කියන කම. හරි මොකද අපේ ඉඳුරංගේ ඇහ කන දිවනාසය කැමති නෑ එකම දෙයක් කොහොම වෙලා බලන්න. ඒක රූප අහන්න බලන්න කැමති, ශබ්ද අහන්න කැමති. ඉන්නේ අල්ලපනල් ඇස්සේ කොච්චරක් හුස්ම බලන්න පුළුවන්ද? කොච්චර හුස්මක මුලැමැදාක බලන්න පුළුවන්ද ආදි වශයෙන්. කර කර කර ගියොත් රූප සම්බන්ධ මේ කරන දේ අනිවාර්යයෙන්ම නාම ධර්ම වලටත් කිලින්ම සම්බන්ධ වෙනවා. එතකොට මේ යෝගාවචරයට ඉගෙනගත්ත දවසක මේ රූප වේදනා සංඥා සංකාර කියන ක්‍රමයට ළඟ ඉන්න ඔක්කොමලාගේ හිත වැඩ කරන හැටි ඇයි ඇත්තෝ එහෙම දඟලන්නේ කියන එක තමන්ගේ ක්‍රියාවලිය හරහා තමන්ගේම ප්‍රතික්‍රියා හරහා දැනගන්න පුළුවන් නිසා මේ ඉගෙන ගන්න හදන්නේ තමන්ගේ හිත පමණක්ම නෙවෙයි බුදුහාමුදුරුවෝ පෙන්ලා දෙන තාලෙට මානවයාගේ හිත වැඩ කරන එක පිළිබඳව දුවට දැනගන්න පුළුවන්. ඉතින් ඒක තියේදී අනුන්ගේ හිත කියවන්න ඕ රූප සද්ද ගන්ධ රස බලන්න යනවයි කියලා කියන්නේ ඒක කොහොමඩක්වත් ඉවර කරන්න බැරි වැඩක්. නමුත් මේ වැඩේදී මේ ආස්වාස ප්‍රසවාසයේ වගේ සමහර පිම්බි මහැකිලිම අල්ලනවා සමහර සක්මන් කරනකොට වම දකුණු වශයෙන් යනවා කොයි එකෙත් කරන්න තියෙන එච්චරයි ආන්නේ විදිහට කරන ගියොත් මේකෙදි බුදුරජාණන් වහන්සේ සහතිකයක් දෙනවා මේ කෙලවරක් දකින්න පුළුවන් මුලැමැදාක දැක්කයි කියලා කියන්නේ කෙලවරක් දකින්න පුළුවන්. ඒක නිසා මේ ජීවිතේ ඉවර වෙන්නේ ඉස්සලා හෝ එවනත් මේ සාසන ඉවර වෙන්නේ ඉස්සලා Tamande මේ රූපේ කෙලවර දැක්කා වගේ ඊතුරු වේදනා සංඥා සංඛාරත් ඒකම ඒ සමීකරණයයි දුවන්නේ ඒ විදිහට දැකීම තමන්ගේ විනෝදාංශය කරගත්තොත් තමන්ගේ තමන්ට කරන ලොකුම මෛත්‍රී කරගන්න පටන් අරගත්තොත් තේරෙනවා මේ වැඩේ ඉදිරියට යන්න බාහිරේ කිසිම බාධාවක් නැහැ සියලුම බාධාවල් රාගය නිසා ඇති කරගන්න බාධාවල්. සියලුම බාධාවල් ද්වේෂය නිසා ඇති වෙන බාධාවල් සියලුම බාධාවල් මෝහය නිසා ඇති වෙන බාධාවල් මිසක්කා <clears throat> මොනම බන්ධනයක්වත් නැහැ. තියෙනවා ඒ පුද්ගලයා විසින් නිදහසට කරුණු වශයෙන් ඉදිරිපත් කරන තකතිරුකම් විතරයි. එහෙම නැත්නම් නිදහසට කරුණු විතරයි. ඒක මායя පිළිගන්නෙත් නෑ, යම රජුරු පිළිගන්නෙත් නෑ, බුදුහාමුදුරු පිළිගන්නෙත් මොනම දෙයකින් හරි ඒ කටයුතු කරන්නේ නැතුව මැරලා ගිහිල්ලා මාර්යා යම රජු ඉස්සරහට ගිහින් ආවට පස්සේ මොකෝද මෙහි ආවේ කියලා ආපු වෙලාවේ අපිට කිව්වොත් මේ බබෙක් හම්බෙන්න හිටියා භාවනා කරගන්න බැරි නා පුතා රට ගියා භාවනා කරගන්න බැරි නා UMP ආණ්ඩුවක් තිබේ භාවනා කරගන්න බැරිනවා කියලා හිතනවාද ඔයගොල්ලෝ යම රජුරෝ සලකා බල්ලිවල ආ එන ශ්‍රී ලංකාණ්ඩුවක් එක්ක පලයන් ලංකාවට කියලා දෙයි කියලා. යම රජුරෝ බයිලා උඟාක් අල්ලහලා තියෙනවා. අපිත් එකම එකම යම රජුරසට කීපතාවක් ගිහිල්ලත් කියලාත් තියෙන නිසා එකක්වත් හරියන්නේ උඹට බුද්ධෝත්පාද කාලයක් ඉල්ලුවා දුන්නා. මනුසාත්ම භාවයක් ඉල්ලුවා දුන්නා. ඇහකන දේවනාසේ ඔක්කොම අංග පුලාසයිතු ඉල්ලුවා දුන්නා. බණහන් දෙවිල්ලුවා දුන්නා. පැවිදි ලෝකේ තියෙන කාලෙල්ල දුන්නා. කල්යාණ මිත්‍රයෝ දුන්නා. දැන් මොකටද මෙහි ආවේ? දැන් අහනවල කියලා පස්සේ නිස්සරණටත් ගිහිල්ලා තියෙනවා ආවා. ආයෙන්න බමි. මේ එකටත් උත්තර දෙන්න බෑ යම පල්ලෙකට හේතු කරනවලු අරගෙන ඵලයන් කියනවා. එහෙම නැතුව කියන්න පුළුවන් නම් දොරටු පාලේ ඉඳගෙන එහෙම තමයි මොනවාද නිවන් දකින්න බුදු වෙන්න රියාන් දුන්නේ මට මෙහෙම තුනා නෝත් එක දවසක මම නිසන් වෙන කියලා දවස් හතක් නම් බහන කරලා තියෙන කියලා ෂුවර් එකටම දෙනවා ස්කෝලර්ෂිප් එක අයිසොට් එක කරනවරින් කියලා. එහෙමවත් නැත්තම් නැත්නම් නිසාරණ කියලා දාන දුන්නයි කියලා නම් මට සැකයි ආපහු එන්න දෙයිද කියලා. දාන දිනේ කොහොඳයි ඇත්තටම හොඳයි මොකද මගේ බණක් අතහනම් වෙනවා. නමුත් ඒතියෙදී ඒ කළ යුතු කාරණා ටික මේදි කරන්නේ නැතුව අතෙන්ද ගියාට පස්සේ මොනම කෙනෙක්ගෙන්වත් හවුවරණක් නැහැ. මොනම තැනකින්වත් හවුවරණක් නැහැ. මොකද අපිට කතා කරන්න වෙන්නේ මෙතෙක් හම්බෙච්ච නැති නඩුකාරයෙක් එක්ක. ඒක බුදුරජාණන්සේ දේවදූත සූත්‍රයේ පෙන්නලා දීලා තියෙනවා සංවේගය ඇති කිරීම පිණිස. ඒක නිසා ලෝකේ පේන තියෙන මේ පරිසර දූෂණය, චිත්ත දූෂණය, එහෙම නැත්නම් මේ සමාජ දූෂණය දිහා බලලා එකක්වත් හොඳට මතක තියාගන්න සතිය පිටවන කෙනාට විපස්සනා කරන කෙනාට මොන්නම හේතුවකින්වත් නිදහස කාරණාවක් ගන්න බෑ. එයාට ඇත්තටම සංවේගයක් පහල කරගෙන වහවහා කටයුතු කරන්ද ඒක සංවේග බාටපත් වෙන අපි ඒක සාකච්ඡා කරා. ඒ සංවේගය වේගයක් බාටපත් වෙන අනාගතතර කරන දෙයක් නෑ බුදුරජාණන්සේ පෙන්ලා දීලා තියෙනවා. ඒවා දැකලා සංසාරෙන් ගොඩ යන රාගය ද්වේෂය මොහේ දුරු කරන කටයුතු කරන එකනට මේක කාපට් දාපු පාර වගේ රජමාවතක් තියෙනවා. ඉතින් අපි තමන් කෙරේ අනුකම්පාවෙන් ශාසනය කෙරේ අනුකම්පාවෙන් කළ යුත්තේ නම් ඒ ලැබිච්ච අවස්ථාවේදී හැකි තාක් දුරට මේ කටයුත්ත සාක්ෂාත් කරගන්නයි මම කියන්නේ මේ රූපේ පිළිබඳව මේ අවබෝධයමයි එකම නිවන් මාර්ගය. සමහර වේදනා හරහත් යනවා. සමහර සංඥා සංස්කාර හරහා යනවා. අපි උපාදාන පරිවර්ත සූත්‍රය මම බලාපොරොත්තු වෙනවා. ඉදිරියටත් දවස් කීපයක් සාකච්ඡා කරලා මේ විදිහට අපි රූපය හරහා ගන්න දැනුම වේදනා හරහා සංඥා හරහා කොහොමද යන්නේ කියලා දැනගන්න. එතකොට මේ තාකල් තමන්ට මේ ධර්ම දේශනා මාර්ගයෙන් පෙතෙහෙ වෙලා නැත්තම් ඉදිරි ධර්ම දේශනාවල යම් සහන් එලියක් එන්නේ ඉඳී තියෙන නමුත් ඒ උනත් ඒ කායගත සති සූත්‍රය වගේ තැන්වල ਸਰවචනාංශේ බුදුමාකාර විදිහට කොයි දේ කරන්නත් ඉස්සලා මේ කය පිළිබඳව කායගත සතිය පිළිබඳව එහෙම නැත්නම් මේ රූප ධර්ම පිළිබඳව අවබෝධයේ මූලික අධ්‍යාපනයක් විදිහට පෙන්ලා තියෙනවා. මේ සමේ ටික පහත් කළ සලකන්න එපා. මිටරි ලොකුයි කියලා හිතන්න එපා නාම ධර්ම. රූප ධර්ම හරහා ගියොත් පටල වෙන තියෙන ඉඩාඩු. ඒක නිසා ස්වභාවයෙන් තමයි ලැබිලා තියෙන මේ ආස්වාද ප්‍රසවාසයේම හැකිතාක් දුරට සම්බන්ධ කරගෙන ඒක රූපය වැරදියට ඇල්ලුවොත් රාගය ඇති කරනවා හරියට ඇල්ලුවොත් ආගේ ගෙවම් කරන්න කටයුතු කරන්න පුළුවන්. ඒ ගෙවම් කරන්නට රූප දකින්න ක්‍රමයට කියන්නේ අභිඥාව කියලා, ඍජු දක්ම කියලා, ඇති ඇටි දක්ම කියලා. අනෙවැනි අභිඥාවකට ඇති ඇටි දක්මකට අද ධර්ම දේශනාවත් හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවෙන් ධර්ම දේශනාව මෙතනින් නැත කරනවා ශිළු දිනාටම සනසීමුදා වේවා කියලා ප්‍රාර්ථනා නැබී ඒකමාරක පවන කාලයක් අරගෙන තිනවා.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 සතං සමාගමෝ හෝතු යාව නිබ්බානපත්තියා ඉමිනා පුඤ්ඤ කම්මේන මාමි බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බානපත්තියා ඉමිනා පුඤ්ඤ කම්මේන මාමි බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බානපත්තියා සාදු සාදු සාදු